ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීල දනාම ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං පස්සසි සාමීති සික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක යෙදී නේවාසිකව ගත කරන අවස්ථාවක් ඒ සඳහා ධර්මදේශනා අනුග්‍රහයක් වශයෙන් නැත්නම් සුත්තමය අනුග්‍රහිතයක් වශයෙන් අපි දිනපතා මේ වගේ ධර්මදේශනාකට සම්බන්ධ වෙනවා අපි මේ ධර්මදේශනාව සඳහා නැත්නම් මේ මුළු දේශනාවලියම සඳහා ඉස්සරහින් තියාගත්තේ කප්පින සූත්‍රය කියලා සංයුත්ත නිකායේ නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඒ බුද්ධ ජාතියේ පස්වෙනි සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක් මේ සූත්‍රයේදී ਸਰවඥාන්සේ මේ කතාවට කොට නැත්නම් මාත්‍රකාව පාදගන්නේ සවැත්නුවර ਸਰුවචනාංශ වැඩ ඉන වෙලාවේදී අසලක කිට්ටුවක ඉඳගෙන ඊටාම සංසුන් භාවනාවකදී සිට මහා කප්පින ස්වාමීන් වහන්සේ දැකලා භික්ෂු සංඝයා වහන්සේගෙන් අසවදාරනවා මහණනි මේ භික්ෂුවගේ ඇඟේ යම් කිසි හැලෝහල්මනක් කම්පනය චංචලයක් සැලෙන ගතියක් පේන්න තියෙනවා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා බොහොම ගෞරවයෙන් යුක්තව සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපේ මහා කප්පින ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරිපිට සංඝයා ඉදිරිපිට ඉනකොට මේ වගේ කම්පනයක් චංචලයක් හැලහැප්පීමක් නැතුව විතරක් නෙවෙයි උන්වහන්සේ තනියම විවේක ස්ථානක හිටියා වුණත් කවදාකවත් අපි උන්වහන්සේගේ ශරීරයේ එහෙම කම්පන චංචල මේ හැලහොල්මන් දැකලා නැහැ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා මොකද මහණෙනියේ මේ මහා නගේ නැත්තම් මේ මහා කප්පිට මහරහතන් වහන්සේගේ ඒ කම්පන චංචල නැති ඒ තන්පත් සංහිඳියාවක් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ මතක් කළා කියනවා යා ඒ ස්වාමීන් වහන්සේ මනාකොට වඩලලාද ආනාපාන සති සමාධිය තියෙන නිසායි උන්වහන්සේගේ කයේ වගේ හැල හැප්පිලි නෑ බොහෝ සංහිඳියාවක් තියෙනවා. එහෙම වෙනකොට ආනාපාන සමාධිය කොච්චර බලවත්ද කියනවනම් කය හිත දෙකම පුදුම සංහිඳියාවකටපත් කරනවා ඒ නිසායි උන්වහන්සේට මෙහෙම මේ නිසල්මනේ හැලහැප්පීමකින් තොරව බොහොම tempat සමාධිකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ සඳහන් කරන සරුවචන් වහන්සේ මහණි කොයි ආකාරයෙන් ආනාපාන සතිය වැඩුවොත්ද කොන මොන විදියට වඩලලා ආනාපාන සතියෙන්ද මේ වගේ ආනාපාන සමාධියක් ගන්න පුළුවන් වෙන්නේ මේ කයේ තා හිතේ චංචන කම්පන නැති කියලා කොට පාදගෙන ඒකෙන් මාත්‍රකාවට බැසගෙන මේ ආනාපාන සතිය වඩන හැටි ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් ආකාරයට 16 ආකාරයෙන් 16 ආකාරයකින් සරුවත්‍යංශ විස්තර කරනවා. ඉතින් අපි ඒ සඳහා මේ වෙනකොට දේශනා වාර තුනක් ගෙවලා තිනවා 14 වෙනි දවසේ 4 වෙනි දේශනාව අද අප්‍රේල් මාර්තු මාසයේ 31 වෙනිදා. ඉතින් මේ වෙනකොට අපි ආනාපාන සති සූත්‍රයේ කායानुපස්සනාව හා සම්බන්ධ පළවෙනි චතුස්කය ඉදිරිපත් කරගත්තා. ඊ අපි ඒ කායानुපස්සනාව ඉඳලා වේදනානුපස්සනාවට <clears throat> පිවිසුම් මාර්ගයක් වශයෙන් හොඳට ආනාපාන සතිය භාවනා කරගෙන කරගෙන යනකොට ඒ කුද්ධිකාපීති ඛනිකාපීති ඔක්කාන්තික පීති වශයෙන් මේ තරුණ ප්‍රීති උපදන අවස්ථාවත් ඊට පස්සේ උබ්බේගා පීති භරණා පීති වශයෙන් ශරීරේ පුරා පිරි ඉතිරි යන ප්‍රීති නැත්නම් ප්‍රමෝද අවස්ථාවල අනුව වේදනාව භාවනාවට සම්බන්ධ වෙන හැටි. ඉතින් මේ අනුව අද දවල් අපි ප්‍රශ්නයක් අල් තැබුවා. මේ ප්‍රශ්نين අහලා තිබුණා මේ ආනාපාන සති භාවනා කරගෙන යනකොට කොහොමද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ කියලා ඒ ආනාපාන සති මේ කප්පින සූත්‍රයේ විස්තර වශයෙන් පෙන්වන්නේ නැති වුණාට ආනාපාන සති සූත්‍රය ආ සමානව යන සරල සමාන්තර සූත්‍රයක් ඒකේ සඳහන් කරලා තියෙනවා ඒ 16 ආකාර 16 ආකාර පෙන්වන්නේ පළවෙනි හතර කායනපසනාවත් දෙවෙනි අවස්ථා හතර වේදනානුපසනාවත් තුන්වෙනි අවස්ථා හතර චිත්තානුපසනාවත් හතරවෙනි අවස්ථාව ධම්මානුපසනාව විදිහට ගැනිනවයි කියලා සර්වඥාන් වහන්සේ විසින්ම මේ ශාකානිපසනා මේ ආනපන සති වන්නකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා ඒක තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට පිවිසුම් මාර්ගය ඊට පස්සේ විශේෂයෙන්ම ඒ ආනපාන සති සූත්‍රය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව හරහා මේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනවා නම් ඒ පුද්ගලයාට අතරමඟ තියෙන ගොඩක් ජවනිකා අවස්ථාවල් සංදිස්ථාන පහු කරන කෙලින්ම සත්‍ය බොජ්ජංග ධර්ම වලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. සත්‍ය බොජ්ජංග ධර්ම වලින් කෙලි මාර්ගය අෂ්ටාංග මාර්ගයට ගිහිල්ලා මාර්ගඵලයකට නැත්නම් ප්‍රතිපදාවේ කෙලවෙපෙන්න පුළුවන් කියලා. ඒ නිසා ආනාපාන සතිය බොහෝම මුළු මාර්ගයම ආවරණය කරන වටින භාවනාවක්. ඉතින් අපි ඊයේ වෙලාව ගත්තේ මේ කායන පස්සෙ නැත්නම් රූප අරමුණක ඉඳලා නැත්නම් ආරම ආනපාන තියෙන රූපාකාරය හොඳට වශී කරගෙන ඒක හොඳට පුහුණු කරගෙන වැඩ කරන යෝගාවචරගේ හිත ඉබේම කිසිම මෙහෙවීමකින් තොරව ඉබේම වේදනාන් පසනාවටපත් වෙනවා. ඒ පත්වීම තමයි මේ ප්‍රමෝදේ ප්‍රමෝදේට පත්වීම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ රූප වශයෙන් නැත්නම් වායෝ පොට්ටහබ ධාතුව වශයෙන් නාස්පුඩුවේ තරවිගෙන නාස්පුඩු පුරවාගෙන වදින මේ හුස්ම රැල්ල එනේන වාරේ අත නෑර මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් ඒක හොඳට හුරු කර ගන්නකොට ඒකට ඇතුළට බැස ගන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් හුස්ම වශයෙන් සංසිද්ධන බවකුත් ඒ වගේම අතිසූක්ෂම தත්තටපත් වෙන බවකුත් යෝගාවචරයට දැනගන්න පුළුවන්. නමුත් ඒ බවටපත් වෙන්නේ හොඳ සීලක පිළිහිටලා හොඳ විශ්වාසයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් කටයුතු කරන වගේම අත්තරදි ගොඩක් පුළුවන් තරම් අඩු කරගත්ත යෝගාවචරයට ඉතින් අර එදා ඊයේත් මම මතක් කර විදිහට හිතන්න අමාරුයි එහෙම මේ කලබල ජීවිතයක් ගත කරන කෙනෙකුට එහෙම ආශාස ප්‍රසආසී සංසිඳවා ගන්න පුළුවන් වෙයිදෝ කියලා ගොඩ දෙනෙක් හිතනවා ඒක ඒ නිසා දුෂ්කර අමාරු කෘත්‍යයක් කියලා. නමුත් බැහැගෙන වැඩ කරන පැත්තේ පිරිසක් ඇසුරු කරන්න ගත්තොත් භාවනා කරන කල්යාණ සත්පුරුෂ පිරිසක් ඇසුරු කරන පටන් අරගත්තොත් ඒක එච්චරම අමාරු දෙයක් කියලා පසුබාහන දෙයක් නැහැ. එහෙම ආනාපානීය ගොරෝසු අවස්ථාවේලා සියුම් බවටපත් වෙලා සියුම් බවෙන් අතිසූක්ෂමටපත් වෙන අවස්ථාව නිින්දදී සිද්ධ වෙනවා. ඒක නිසා මේ මහා ලොකු ලොකු පිම්මක් නෙවෙයි. මෙතන තියෙන එකම වෙනස මේක සතියෙන් දකින්න. හොඳට ඉඳ ගන්නකොට තියෙන මේ සක්මන් කරලා ඇවිල්ලා එනකට ඉඳ ගන්නකොටම තියෙන දීර්ඝ ඕලාරික ආශ්වාස ප්‍රශ්වාසය එකක් නෑර අත නෑර භවනා කරගෙන කරන යනකොට ඒක ස්වභාවයෙන්ම සියුම් වෙනවා. ඒ සියුම් භාවය අභියෝග කරන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේක තමයි ක්‍රමයේ කියලා සද්ධාවෙන් එහිම හිත වඩා සතියකින් වඩා උනන්දුවකින් අප්‍රමාදයෙන් කටයුතු කරනකොට ඒක අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනවා නිදර්ශනයක් වශයෙන් කියනවනම් ගාන්ටාරයකට ගැහුවට පස්සේ ඒ ගාන්ටාර සද්දය ක්‍රමයෙන් ගෙවි යන්නාසේ ඉතින් මේක පිට හිත යන්නේව පුළුවන්තරම් අඩු කරලා අර ගෙවෙමින් යන කිංකිණි නාදය දෝංකාර නාදය අහුම්කම් දාන්න අහුම්කම් දෙන්නේ කුසේ ආශස් ප්‍රසවාසයේ ශාන්සින්දි බලාගෙන හිටියොත් ඒ පුද්ගලයාට ලොකු ආඩම්බරයක් සතුටක් ප්‍රමෝදයක් එහෙම නැත්නම් පිරිචි ගතියක් වැටෙනවා. ඒ නිසා ඒ ආනාපානේ වායෝ පොට්ටබ්බ ධාතුව සියුම් වේගන සියුම් වෙන යනකොට ඒක අදාහගෙන ඒකට ශ්‍රද්ධාව පිහිටුවගෙන ඒ කියන්නේ විශ්වාස කරගෙන මේ මම සීලක පිළිහිටලා සීල ශික්ෂාව සමෘද්ධ වීමක් මෙතන සිද්ධ වෙන්නේ සමාධි ශික්ෂාව සමෘද්ධ වීමක් මෙතන සිද්ධ වෙන්නේ ප්‍රඥා ශික්ෂාව සමෘද්ධ වීමක් මෙතන සිද්ධ වෙන්නේ මම මේ සංසිතීමට අනුග්‍රහ කරන්න ඕනෑ කියලා යනකොට ඉබේම අර ප්‍රමෝද ප්‍රීති පහළ වෙන්න පටන් ගන්නවා එතකොට කායනුපස්සනාව ඉදලා හිත භාවනා හිමීටම වේදනානුපස්සනට හැරෙනවා ඒක කලියොත්තක් නෙමෙයි ඒක ක්‍රමයෙන් කෙරෙන දෙයක් ආනේ ප්‍රීතිය පහළ වෙනකොට ඊයේ මතක් කළ විදිහට ඒ අලුතෙන් හිතට දැනෙන සමට කායටත් දැනෙන. ඒ ඒ ප්‍රීති සුඛ මත වෙනකොට ඒකේ මන්මත් වෙන්නේ නැතුව ඒකේ නිමග්න වෙලා ආඩම්බර වෙන්නේ නැතුව මේ සියුම් වෙන යන ආනාපානේ මේ ප්‍රීතිය පවතිද්දිත් බලන්න බැරිද සුඛේ පවතිද්දිත් බලන්න බැරිද කියලා ඒක හරහා ඒ ප්‍රීතිය හරහා සුඛය හරහා විනිවිද වෙන ආනාපාන බලනවා කියන එක ලොකු ආධ්‍යාත්මික ගැඹුරක් තියෙනවා. ලොකු සමතුලිතතාවයක් ඒකේ තියෙනවා. මේක <clears throat> විස්තර කිරීමේදී විනය අටුවාව එහෙම නැත්නම් එහෙම <clears throat> නැත්නම් විසුද්ධි මාර්ගය නැත්නම් පරිසම්පදා මාර්ගය හරි ලස්සන විස්තර කතා ශරීරයක් ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙච්ච නැති තරම් විස්තරයක තියෙනවා. ඒ කියන්නේ හොඳට මේ භාවනා කරන අයට ධෛර්යයක් හදලා ගහකට නැගින මිනිසෙකුට ඉනිමකක් පැඳලා දුන්නා වගේ මෙත සකස් කරලා තියෙනවා. ඒකෙදි කියනවා සමත යෝගාවචරකී පැත්තෙන් අරගෙන යම් කිසි විදිහකට ඒ යෝගාවචරය අත්නේ රාණාපානේ පාවිච්චි කරන්ඩ මුලිච්ච කරගන්න මුණට මුණ දාලා පවත් ගන්න පුළුවන් ඒ සිවුරු පිටපත් වෙලා මුණ ඉදිරිපිට අස්පනා පිට ආනාපාන දකින්න පටන් ගන්නකොට හිතේ අර නීවරණ ධර්ම එහෙම නැත්නම් කාමච්ඡන්ද තරහ නිදිමතවල් කැඩිලා ගිහිල්ලා සැක නැතුව එහෙම නැත්නම් මට ඇතිත වෙච්ච දේවල් මෙහෙමයි කියලා පශ්චාත්තාප නැතුව අනාගත සැලසුම් නැතුව ඉන්නකොට හිමීට හිමීට හිමීට හිමීට නිකන් පෙරහැරක් පටි කරගලා නැවත ගෙවදින්න හදනවා වගේ හිත නැවත ගෙට එන වෙලාවක් හිත ගෙවදින වෙලාවක් වෙනවා. මොකද අපේ හිත නිතරම නන්නත්තර වෙලා තියෙනවා. අපේ හිත රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ, පහස දිගේ, කාමයේ දිගේ, තරහ දිගේ, නිදිමත දිගේ, සැක දිගේ, අතීතයේ පිළිබඳ පශ්චාත්තාප දිගේ, අනාගත සැලසුම් දිගේ නිතරම ඇවිසිලා තියෙනවා. අන්නේ ඇවිසිච්ච පිටට පරිබාහිරව නන්නත්තර වෙච්ච හිත එහෙමීට ගෙවදින්න හදනකොට මේ මිදුලට එන අවස්ථාව සමත වශයෙන් කියන්නේ උපචාර අවස්ථාව කියන. උපචාර කියන්නේ ගෙමිදුල කියන අදහසයි තියෙන්නේ. ගෙට ආසන්නයට එනවා. අන්නේ එනකොටම සියලු දේවල් එක සමනලට අතුනමන වගේ සංහිඳියාවක්. ඔක්කොගෙම සමතයක්. දැන් මේ අපි සබාවක් නියවනවනම් එක්කෙනෙක් එක පැත්තෙන් කතා කරනවා, තව කෙනෙක් අර පැත්තෙන් කතා කරනවා, මෙයාට විරුද්ධව කතා කරනවා. ඒ සභාව හසුරව ගන්න බෑ, සමතේකටපත් කර ගන්න බෑ. එතකොට සභාපතිත් හරි අසන්න තත්ත්වකටපත් වෙනවා. නමුත් දක්ෂ කෙනෙක් නම් සභාව අමතලා කියනවා අපි මේක මෙහෙම එක එක එක දේවල් කතා කරද්දී අපිට මේ යෝජනා ඉෂ්ට කරන්න හම් වෙන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්න හම් වෙන්නේ නැහැ ඒ නිසා එක්කෙනෙක් එකවර කතා කරලා කතා කරලා ඉවරලා අපි මේකේ ඡන්දයක් යොමුසලා මේක ඉවර කරමු අපි සමතේකටපත් කරමු කියලා වගේ ඔය හිත ඇතුලේ තියෙන චෛතසික 52 නන්නතරයි. එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් තවක් එකක් කියනවා. මේ හිත ඇතුලේ කම්ම යගාය කම්මලවා. අර ගෙට ගෙවදින වෙලාව වෙනකොට මේ 50 දෙන්නම චෛතසික ටික සේරම එක අඬට නැමෙනවා. කිම විශාල ගුණයක්. ආනේ ගුණ සිටුවේගෙන එන වෙලාවේදී ආනාපානෙකින් බොහෝමත්ම සංසිඳියක්. සියල්ල සංසිඳියක්. ඉතින් මේක යෝගාවචරය දකින්නේ සංසාරේ ඉස්සල්ලාම් කතාවට වෙනකොට මහ විශාල ආශ්චර්යයක් විදියට. මේකේ සීල ශික්ෂාවත් පොත පිළිගන්නා මේකේ සිද්ධ වෙන බව. කය කය සංවර වෙනවා, හිත වචනේ සංවර වෙනවා. ඒ විතරනේ සමාධි ශික්ෂාවත් චිත්ත භාවනා, අධි චිත්ත භාවනා පාඩපත් වෙනවා. ප්‍රඥා භාවනාවත් අධි ප්‍රඥාව භාවනාපත් වෙන යෝගාචර දැනගන්න මේ සංහිඳියාව මේ සමතය ඇති කරලා දෙන්න දෙවන්නේ කවුරක්වත් උදව් කරන කෙනෙක් නැහැ. සර්වඥාන් වහන්සේවත් ඒකට උදව් කරන්නේ තමන්ම දැනගන්න ඕනේ ඒක සමතේකටපත් කිරීමට මොකද්ද කරන්න ඕනේ. ඒක තමයි ප්‍රඥා භාවනාව කියන්නේ. එතකොට ඒ කරන උපක්‍රමය නිසා හිත පෙළ ගැහෙනවා. එකඟ වෙනවා. ඇතුළට නැමෙනවා. එතන සමලයට අතු නැමනා වගේ සමතේකටපත් වෙනවට කියන චිත්ත භාවනාව කියලා. ඒ සඳහා බාහිරේ තියෙන දේවල්ට හිත නොගොයින් මොන කරදරයක් තිබතේ කාගෙන හිත කය හිත කය කියනට වචනයයි කයයි අවශ්‍ය ගන්න නැතු ඉන්නක සීල සමා සීල භාවනාව වෙනවා මේ සීල ශික්ෂා වෙනවා ඉතින් මේ ටික වෙනකොට හරි සතුටක් වෙනවා දැන් මට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මට මේ ජීවිතේ මොකක් හරි හිත හදා ගන්න පුළුවන් කියලා සතුටක් වෙනවා ඊට පස්සේ යෝගාචරයක නැවත නැවත නැවත නැවත කරනකොට මේ උපචාර අවස්ථාවේදීම නැවත නැවත කරනකොට අර ඉස්සල්ලාම දවසේ ඇතිවෙච්ච සිලිලාරය ඉස්ලාම් දාසී ඇතිවෙච්ච අර ආහ්ලාදය නැවත නැවත කරනකොට එන්නේ. එන්නේ එන්නේ අඩු වෙනවා ඉස්ලාම් නිකන් හරියට චුයින් ගම් එකක් අටේ දාගෙන හපනකොට ඉස්ලාම් පැණි රස තිබුණාට ඒ කකා කකා කකා කකා යනකොට ඒකේ පෑන් රස ගතිය අඩු වෙනවා වගේ ඒ පළවෙනි වතාවට ලැබෙන මේ උපචාර සමාධියේ රසය, ශිලිලාරය, මිහිරියාව, එහෙම නැත්නම් ආස්වාදය නැවත නැවතනකට අඩු වෙනවා. ඒකට අර එහෙම වෙනකොට පොත නොකිය කියනවා ආනාපාන හොඳටම සියුම් වේගෙන එනකොට ඉතින් ඔන්න උපචාරයට ඇවිල්ලා ගෙටක වදින්න ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනකොට ඊටාම සියුම තිබුණා අල්ලන්න බැරි තරම් සියුම කිව්වල දැන් ඕන් අහුවෙන්න පටන් ගන්නවා. දැන් ආය ආනාපානේ ලාවට හොඳ අරක දිහා කලකොල නැතුව බලන ඉන්නකොට ලාවට ආනාපානේ අහුවෙනවා. ඉද වෙන ගණන් කියන්නේ මෙත් පේන්නේ දැන් ඉවරයි දැන් ගෙවිලා දැන් ඇත්තෙම නැහැ කියලා හිතෙන්නේ. නමුත් මේක පුරුදු කරනකොට වශී කරනකොට ඒකත් එක්කම ඇසුරු කරනකොට හිතායෙම කිව්වට හොඳටම හැක් පිට හැක් කියලා බලනකොට මේක ඇතුලේ ආනාපානේ අහුවෙනවා. ආයෙත් නිකන් ගොරෝසුනා වගේ පේනවා. අන්නේ ඉන්නකොට යෝගාවචරයට දැන් ආය ආනපනේ අල්ලන්න පුළුවන්. එක්ක ආස්වාද ප්‍රසවාස වශයෙන් නැත්නම් දෙකම සමාන වශයෙන් හුස්ම දැනෙන්න පටන් ගන්න. දැන් ආය ආරමුණක් වෙනවා. දැන් නිමිත්ත වෙනවා. නිමිටි කරන්න පුළුවන්. ආරම්භනේ තියෙනවා. එහෙම නැත්නම් මේ අරමුණු වෙනවා නිමිති වෙනවා සලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ ආය භාවනායකට හස් ගොනු කරන්න පුළුවන්. දැන් ඉස්සර තිබුණේ ආනපාන දැන් ඉතින් මම මොකද කරන්නේ? කියන කලකොලේනේ තිබුණේ. නමුත් ප්‍රඥාවෙන් දැනගෙන මේක හේපුරු කරන්න ඕන කියන නැවත නැවත කරනකොට අර නෑ කියප එක තුළ ලාවට සංඥාව නිමිත්ත අරමුණ මතුවේ. ඒකදී භාවනා කරන යනකොට මේ යෝගාවචරය සමති යෝගාවචරයක් නම් පළවෙනි ධ්‍යානයේදී අර්පණාට සමවදිනවා නෑම කියාගන්න. දැන් නම් මින් එහාට ආනාපානයක් නැහැ කියලා සමත යෝගාවචරයක් නම් පළවෙනි ධ්‍යානයේ සමවදිනට පස්සේ ඒ සමවදින චිත්තක්ෂණයම ආයත් කිසිම අරමුණක් නැති සම්පූර්ණ සංහිඳියාවක් කරා ධානයකට වැටලා සමහරලාට විනාඩියෙන් දෙකෙන් වගේ ආයෙ එළියට එනවා ධාන සුඛයෙන් එළියට එනවා එළියට එනකොට පේන්නේ ඒ අතර කාලයේදී තිබුණ විශාල සිලිලාරයක් විශාල මිහිරියාවක් විශාල නිකන් චීස් කැලක් අතට ගිය කූඹියක් වගේ බැලූ බැලූ ඇත චීස් තමයි ඒක ඊට පස්සේ මේ පසුකාලීන ආචාර්යවරු සඳහන් කළා තියෙනවා ඒක එහෙම ඇතුලේ ඉන්න වෙලාවේදී ආනාපානේ නැහැ කියලා දැනුණට මේක විනාඩි 5ක් 10ක් 15ක් 20ක් 25ක් 30ක් පැයක් ධිකයට මේ ධානයම වශී කරන්නේ. ටික ටික ටික ටික වැඩි කර වැඩි වශී කරනකොට විනාඩි 45 50 යනකොට පේනවා ආයසරයක් ඒ ධ්‍යාන ඇතුළේදීම ඔන්න ආනපානිය අවුල. අර නෑ කියපු එක තේරෙන්න පටන් ගන්නවා. නැත්නම් ආය ගොරෝසු වෙනවා. එතකොට යෝගාවචරයට විනාඩි පැයක් අදිෂ්ඨාන කරා. අන්තිම විනාඩි 10 තියෙනවා ධ්‍යාන ඇතුළේ හිටියත් ආනපානිය තියෙනවා. ඊට පස්සේ ධ්‍යානෙන් නැගිටලා ඒ පේන ආනාපාන දිගේ ආය භාවනා කරනකොට යාට ඕන නම් නැවත ප්‍රබන් ධ්‍යානෙට මේ යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන රළු පරලුකම දැකලා විතච්ච ਵਿਚාර දෙකෙන් නැති ඊගාව ධානයට මට යන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කෙරුවොත් ආයේ දෙවෙනි ධානයට යනකොටම විශාල ගැඹුරකින් අනවන නොදැනෙන්නා වූ සියුම් භාවයකට යනවා. එතකොට නම් හිතනවා මේ පළවෙනි ධානයේ මේ විතක්ක ਵਿਚාර දෙක තිබුණ නිසා තමයි මේ කලකොලේ තිබුණේ දැන් නැති නිසා දැන් නම් හරි කියලා. දෙවෙනි ධානයේදී එහෙම ඉන්නකොට ඒකත් විනාඩි 5 10 15 20 ගිහිල්ලා පැයක්මාරක් ඉන්නකොට මෙන්න දෙවෙනි ධ්‍යානෙදි අතුලේදී ආය ආනපාන පේන. ඊට පස්සේ ධ්‍යානෙ නැගිටලා ඒක අල්ලගෙන දැන් හැබැයි මේ කතාව ඒ ඒ ඒ ඒ වචන වලින් මෙහෙම විශේෂයෙන් විනය අටුවාවේ සඳහන් කරලා තියෙනවා. දෙවෙනි ධ්‍යානෙ අවසන් කරනකොට ආය ඕලාරික වෙලා. ඊට පස්සේ ඒ ඕලාරික වූ නිමිත්ත ඒ ඒ අරමුණ ඒ සංඥාව අරගෙන ඉතිකේ භාවනා කරන යනකොට ප්‍රීතිය තමයි ඒ වෙලාවේ ප්‍රකට තියෙන්නේ මේ ප්‍රීතිය ටික කලබලකාරය. මෙයා කලබලයි. ඒ නිසා මෙයක් නැති සුඛයටපත් වේවා කියලා ත්‍ෘතිය අධ්‍යාහට අධිෂ්ඨාන කරනකොට කවදාකවත් නැතරම් ඉතාමත්ම සියුම් තත්යකට ආයසරයක් වෙනවා දැන් නන්නම් ඇත්තෙම නැහැ කියන මට. ඒක සාමාන්‍ය කියන මනුස්ස ලෝකෙ විඳින්න පුළුවන් ඉහළම සුඛය තමයි ඔය ත්‍ෘතිය ධානය නැත්නම් ආනාපාන සතියදී ඇවිදින්න පුළායේ සුඛය. නමුත් ඒකේ වුණත් පැයක් විතර ඉන්නකොට ඔය නෑ කියපු ආනාපානේ ආයමතු වෙනවා. හැබැයි උගාක්ම සියුම පේනේ වෙන්න හේතුව එකක් තමයි බොහෝ වෙලා ඉන්නකොට ඒක හුරු වෙන ගතිය. කෝලු ගත කෝල ගතිය නැතුව කෝඩු ගතිය නැතිව බලනවා. දෙක තමයි පළවෙනි දෙවෙනි ධ්‍යානට වැඩිය හිත ප්‍රණීතයි හිත සූක්ෂමයි. ඒතර ඉස්සලා නෑ කිව්වට ඒක ඇතුළෙම හොඳට කලපිටි මැදලා බැලුවොත් තියෙන බව පේනවා. මේ තමයි හිත වඩනවා කියන්නේ මෙන්න මේකට තමයි. ආනපනේ ගොරෝසුල ආයසියුම් කරනවා. ඒකල ටික වේලාවක් ආය ගොරෝසුල ආයසියුම් කරනවා. ඉතින් මේක යෝගාවචරය හිතුවොත් මේ ගොරෝසු වෙන්නේ සිල් කැඩිලාය. ගොරෝසු වෙන්නේ කෙලෙසයක් නිසාය. ගොරෝසු වෙන්නේ කවුරු හරි කරදර කරපු නිසාය කියලා ඒව තමයි තකතිරුකම් කියන්නේ. ඒකට තමයි මෝඩකම් කියලා කියන්නේ. ඒකට තමයි කෙලෙස් කියන්නේ. මේ හැටි ආනපානේ හැටි සියුම් කරන ගොරොසු කරන සියුම් කරන ගොරොසු කරන කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ධ්‍යාන වශයෙන් ඔය වශී කරගෙන යනවනම් සියුම් වෙන ප්‍රමාණය එන්නේ එන්න ගැඹුරුයි. ඒ අටවචාරින් වහන්සලා පිළිගන්නවා චතුත්ථ ධ්‍යානෙට ගියොත් නම් ආයේ එන්නෙම නැහැ ආශස්ස සම්පූර්ණයෙන්ම සංසිද්ධිත මට්ටමකට එනවා. ඉතින් ඒක හිතා ගන්න බැරි අමාරු අවස්ථාවක් මිනිස්සු ජීවත් වෙනවා. නමුත් යාට හුස්ම වැටෙන්නේ. ඒ ඇමරිකන් ඇමරිකාවේ වගේ වයි පරිශන කරනකොට ඒගොල්ලෝ යෝගාවචරත් එක්ක ගීස ගන්නවා. එයා හොඳට වශී කරගත්ත කෙනෙක් නම් එයාට කියනවා අපි කාල වේලාවක් දී ගන්නවා. පළවෙනි ධ්‍යානට සමවැදලා විනාඩි 15ක් ඉන්න ධ්‍යානෙ පස්සේ තප්පර කීපකට පස්සේ දෙවෙනි එකට සමාදින් දෙවෙනි එකේ තුන්වෙනි එකට යන තුන්වෙනි එක හතරවෙනි එකට යන්න කියලා ඒ එක එක ධානයක ඉන්නකොට ඇති වෙන ඔක්සිජන් ගනුදෙනුව කොච්චරක් හුස්ම ඇතුලට ගන්නවද කොච්චර පිට කරනවද කියන එක ඒගොල්ලෝ පුළුවන්තරම් යෝගාවචරයට බාධා වෙන්නේ නැති වෙන සිට උපකරණ මාර්ගයෙන්මයි. මූලික ක්‍රියාකාරීත්වය හරහා මනින්න පුළුවන් ඔය ෆන්ක්ෂනල් MRI එකට දාපුවාම අපි ස්කෑන් කරනවා කියලා කියන්නේ. මේ මොලේ ස්කෑන් කරනකොට ඒ ක්‍රියාකාරකම් අල්ලන්න පුළුවන්. අනිත් එක තමයි නාසයේ සහ උඩුතල අතර තුනී වීදුරු තහඩුවක් තිබ්බොත් ඒ වීදුරු තහඩුවට වදිනවා දුමාවේ. හුස්ම ගන්න වදිනකොට යාන්තම් ලාවට අර ශීත ඍතුවේ අපි හුස්ම ගන්නකොට දුමාරේ වදින ඒ වගේ වදිනවා. ඉතින් ඔක්කොගෙන් පරීක්ෂා කරලා බලපුවාම හිතේ තැම්පත් වීම ගතිය අනුව හුස්ම ගණතුනේ අඩු වෙන ගතියකොත් අවසානයේ චතුත් අධ්‍යාන මට්ටමට ගියාම මේ නාස්පුඩු හරහා වැඩි වැඩි නෙමෙයි හුස්ම ගන්න දෙනවා සිද්ධ වෙන්නේ නොදැනෙන මට්ටමට මේ සංහිඳියාව හා සාපේක්ෂව කයේ සහ හිතේ කම්පන චංචල අඩු වෙන්න පටන් ගන්නවා ඕලාරික වෙලා වෙනකොට කම්පනයි චංචලයි ඒ ඒ හිතක එහෙම නැත්නම් හිතේට ආරූඪ වෙන කෙලෙස් වැස ගන්නා වූ කෙලෙස් ප්‍රමාණයට හිත මේ හිතේ ඇති වෙන මේ අවුල හිතේ ඇති වෙන පැහැෙන ගතිය, පෙළන ගතිය, පවන ගතිය අනුව කයට දැවීම් පිළීම් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ හිතේ යම් හැලහොල්මනක් වුණොත් ඒහා සමාන කයේ හැලහොල්මනක් සිදු වෙනවා. ඒවට සඳහන් කර තිනවා ආනමන විනමන පනාමන ඉංජන ස්පන්දන කම්පන පකම්පන කියලා. මෙන්න මේක තමයි සාමාන්‍ය අටුවා ක්‍රමයේ ඒ ඒ පරාසය තුල තියෙන පුළුවන් ඔක්කොම වෙන්න පුළුවන් දේවල් දාගන්න. මේ අටුවාවේ පසුපසු කාලීන සංග්‍රහ කරපු ආනමන කියලා කියන්නේ කඳ ඉස්සරහට නමනවා. පනාමන කියලා කියන්නේ දෙපැත්තට වනවා. සන්නමන කියලා කියන්නේ පස්සට නමනවා. ඉන්ජින කියලා කියන්නේ සලනවා. ස්පන්දන වෙනවා කියලා කියන්නේ ගැස්සෙනවා. කම්පන කියලා කිව්වහම සැලෙනවා. පකම්පන කිව්වහම මුළු ඇඟම ගස්සලා දාන ගතියකට එනවා. ඒ ඔක්කොම ඒ හා සමාන හිතේ ඇති වෙන චලන අනුව තමයි මේ කයේ චංචල සිද්ධ වෙන්නේ. මෙව් වගේ ඉහළ පහළ යනවා. ආස්වාද ප්‍රසවාස සංසිඳන ප්‍රමාණයට කායික ක්‍රියාවලිය සහ මානසික චෛතසික ක්‍රියාවලියේ පුදුම සම්බන්ධයක් තියෙන එක තමයි මේ සූත්‍රයේදී ਸਰවචනාංශයේ තේමා කරලා තියෙන්නේ. මහා කප්පින ස්වාමීන් මේ ඔක්කොම හරහා ගිහිල්ලා. හරහා ගිය නිසා උන්වහන්සේ මේ ඉස්සල්ලා ඉස්සල්ලා භාවනා කරනකොට මට සැලෙන්නේ ඇයි? මොකම් ප්‍රශ්නයක් අහන්නේ. බොහොම ශ්‍රද්ධාවෙන් කරගෙන කරනවා මේ සැලීම් තියෙනවා. සංසිඳීම් තියෙනවා. නමුත් මේ පළවෙනි හීනෙන් දෙකෙන් දවස රෑ ගෙවෙන්නේ මේක ලක්ෂ වාරයක් කරන්න කරන්න ඒ සැලීම් සහ සංසිඳීම් වල සිද්ධවීමක් වෙනවා. වශීවීමක් වෙනවා. කුරු කිරීමක් වෙනවා. ඒක මේ අත්දැකීම් එකතු වීමක් සිද්ධ වෙනවා. මේ හරහා ගමන් කිරීමට අවශ්‍ය කරන එකම ගුණය තමයි ඉවසීම. හැම කම්පනයක් චංචලයක්ම වෙන්නේ සද්දයක් නිසා තමයි. වේදනාවක් නිසා තමයි. හිතවිල්ලක් නිසා තමයි. හිතට රූප පේන හින්දා තමයි. හිතට සද්ද ඇහෙන නිසා තමයි. নানা ආකාර දේවල් නිසා මෙව මොනවා හරි හොයන්න ගත්තොත් මේවදිගේ අපි ඇයි මට මේ මොණිය ඇයි මට සැලුනේ ඇයි මට සද්දයක් ආවේ කියලා හිතන්න පටන් ගත්තොත් කවදාකවත් අර ආනාපාන ගමන සංහිඳියාව නැවත නැවත සිදුවෙන එක බාධාවකින් තොරව යනවා. ඒක නම් අදහන්නේ. මේ මොන කම්පන චංචලාවක් මොන දේ ආවත් මම දිගටම මේ ආනාපානෙ ඉස්සෙනවා පාත් වෙනවා නිකන් බඩදිය බාදිය වගේ බල බල බල බල ඉන්නවනේ. ඒ බාහිර දේවල් ගැන කතා කිරිල්ල අපෙන් අයින් වෙලා මේ ආනාපානෙ දිගේම විස්තරේ හරියටම බුදු ආමරණ සිද්ධ වෙච්ච ක්‍රමයටම Tamanටම දැක්කතයි. හරියටම මහා කප්පින ආමරණට වෙච්ච දෙයට කරගතයි. නමුත් වෙන්නේ මොකද්ද? ඇයි සැලෙන්නේ? ඇයි මට රූප පේන්නේ? ඇයි මට ශබ්ද ඇහෙන්නේ? මේ රූප පේන්නේ මොකක්ද අදහස් වෙන්නේ? මේ ශබ්ද ඇහිමෙන් මොකක්ද අදහස් වෙන්නේ? මේක සුබද? මේක අසුබද? මම ඉදිරියට යන්නේ මම පස්සට යන්නේ කියලා යෝගාවචරයා කරන්න පුළුවන් තරම් ඇත්තරම් සැකපොදුන. මේක ඒකෝට අර ආනාපානීය ගමන හැම වෙලාවෙම බාධා වෙනවා. හැම තැනම පෙරහැර නතර කරන නතර කරලි වල ඇයි මට කැස්සක් ආවේ ඇයි මට කැස්සට කැඩුණේ මගේ හිත ඇයි මට හිතවිලි ආවේ ඇයි මට රූප පෙනුනේ ඇයි මට සද්ද ආවේ කියලා ඒ නතර කරන හැම වෙලාවකම මට ප්‍රගමනය නැත්නම් ආනාපාන කරන ආදර කිරිල්ල බාධා වෙනවා ඊට කියන ආනාපාන අනදර කරනවා කියලා. දැන් කතා කරන්නේ බාධා ගැන විතරයි. කවදාකවත් ආනාපාන දිගේ තේමා කරලා කතාව කියන හැටි දන්නේ මේ දොස් කියනවා නෙවෙයි හැටි. මේක තමයි ඉතින් භාවනා ජීවිතේ අපි ඉගෙන ගත යුතු පාඩම. ඒක කරන්න කොච්චර කල් භාවනා කරන්න ඕනද කියන්නේ? හරි ගිහිල්ලත් කොච්චර කල් කරන්න ඕනද කියන්නේ? මෙයාට පොඩ්ඩි හැලහප්පනක් ආපු ගම ඉතින් කලබිනවා මේව කම්කාන් සුද්ධ කරන්නේ නැතුව ඉස්සරහට යන්න බයයි. මට මේ අර කොර වේගෙන ඉන්න හදනවද දන්නෙත් නෑ අන්ත භාග වෙන්න හදනවද දන්නෙත් නෑ ලෙඩ අද්ද දන්නෙත් නෑ ඔහොම ගියොත් එහෙම කියලා අර මේ පිටතර මල්ල පොඩි වෙයි කියලා ඒකට තමයි බය. මෙච්චර මේ මේ අතරමැද පුතාමත්ම සීරුවෙන් සිට වෙන ආනාපාන ගැන කිසිම ඇත්තම දන්නේ ඇත්තටම දන්නේ නැහැ. ආනාපාන සති භාවනා යන්න යන්න එන්න එන්න සියුම් වෙනවා. ඒක නිකන් මේ නූලක් දිග ඇදගෙන යනවා වගේ වෙන්නේ ගොරෝසු වෙනවා සියුම්. ගොරෝසු වෙනවා සියුම් වෙනවා. ගොරෝසු වෙනවා සියුම්. එන්න එන්න එන්න ඒ හරහා පුදුම පුහුණුවක්. පුදුම අත්දැකීමක්. පුදුම සියුම් භාවකට යනවා යෝගාවචරයටවත් හිතා ගන්න බෑ මට මෙච්චර පිං තියනවාද කියලා. මට මෙච්චර කුසලතාවයේ තියෙනවාද කියලා. මයි ළඟ මෙච්චර මේ manussත්වයේ මෙච්චර වටිනා දෙයක්ද කියලා හිතා ගන්න බෑ. හිතෙන්නෙම මෙච්චර ලස්සන බාධාවක් මේ භාවනා යති මටයි රූප පේන්නේ. ඇයි මට සද්ද ඇහෙන්නේ? ඇයි මට එක එක දේවල් දැනෙන්නේ? ඇයි මට හිතවිලි එන්නේ? කොහෙන්ද මෙවුවා එන්නේ කියලා අර සර්වචනාංශයේ උපමාවකට කියනවනම් කවුරු හරි විශේෂ ඊතලයක් වදිච්ච මිනිස්සෙක් ඒ නෑදෑ පිරිසක් හෝ යාළුවෝ පිරිසක් වට කරගෙන විදහාට දුවලා ගිහිල්ලා ඒ වෙදෙක් කන ගන්නවා. ඉතින් වෙදා ඊතලේ ගන්න හදනකොට ඊතලේ කාපු මිනිස්සයා කියනවා මේ ඊතලේ අයින් කරන්න එපා. මේ ඊතලේ කොහෙන්ද ආවේ කියලා මට කියන්න. මේ ඊතලේ තියෙන මොන විෂයද කියලා කියන්න. මේක විද්‍ය රජ කෙනෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියලා මට විදු මනුෂ්‍යගේ විතර කියන්නේ ආපු දිශාව කියන්නේ එතකම මගේ විතලය අයින් කරන්න එපයි කියලා එයා අර ඊතලේ තියාගෙන ඒකේ ජාතකයේ ඔය කරයි කන්න පැලෙන්ඩ දෙකක් ගහලා කටවහලා ඊතලේ අයින් කරන එකයි කරන්නේ ඊට පස්සේ තමයි වෙදකම හරියන්නේ ඊතලේ තියෙනකම් වෙන්නේ විස කණ එකයි යෝගාවචරයත් කරන්නේ මර ඊතලේ ඇනගෙන ආනාපාන ගැන පැත්තක තියලා මේකේ කේන්දර බල බල ඉන්න මේකේ පේන අහන්න යනවා මේ මෙහෙම ගියා මට සුභයක් වෙයිද අසුභයක් වෙයිද? ඉතින් මෙව්වට මේ හිනහා වෙලා හරි මේක ඉගෙන ගන්න එපා. එහෙම නැත්නම් අපි කොහොමද ආනාපානයට අනුග්‍රහ කරන්නේ? කොහොමද සීලයට අනුග්‍රහ කරන්නේ? කොහොමද සමාධියට අනුග්‍රහ කරන්නේ? කොහොමද ප්‍රඥාට අනුග්‍රහ කරන්නේ? මෙතෙන්දි හොඳට දත යුතු කාරණාවක් තමයි අපේ මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙන අවිද්‍යාව. නැත්නම් මෝහේ. නැත්නම් මෝඩකම. දැන් තකතිරු කරන පොළොමොට්ට ලකන ක්‍රම දෙකකට ක්‍රියාව. එකක් මෙහෙම බණක් අහලා නැති නිසා මේක දන්නේ නැතිකම එක අවිද්‍යාව. මේ තරම් පිළිසිදුවද මේක කැඳේ ගල බිරුවා වගේ කියලා දීපු නැති නිසා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා සාමාන්‍ය නොදැනීම තියෙනවා. ඊට වඩා හරි භයානකයි හරියට මේක වෙන්නේ නැති කියලා වැරද්දක් අල්ලගෙන ඉන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. භාවනා කරන යනකොට මේක එන්නේ එන්නේ ලොකු වෙන්න ඕන. නිමිත්ත වැඩි වෙන්න ඕන. මට මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා කොහෙන් හරි ඔලුවට දාගත්ත කුණු කන්දලයක් ඔළුවේ තියෙන. ඒ මේ වරදෝට අතිරුම් අරගත්ත එක තමයි අමාරුම ගලවලා. දන්නේ නැති කෙනා මේ බණක් කියලා අපි කියතගේ මෙන්න මෙහෙම තියෙනවා, මේ පොතේ තියෙනවා පොඩ්ඩක් ඕන්න කියලා බලන්න. තියෙන නමුත් අර ගිනාපු mate නේ නේ භාවන හරියනොත් නම් මෙහෙම වෙන්න ඕනේ. භාවන හරියනොත් මෙව්ව වෙන්න ඕනේ කියලා අර හිතේ තියාගෙන තියෙන වරදොලගත්තු දේවල් හරියමාරු ගලවන. විශේෂයෙන්ම උගත් ඇත්තන්ට තත බල පිළිකාවක් වෙනවා Tamange දැනෙන. ඒක නිසා වෙන්න ඇති සෝපාකලකට මේක ලේසි වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති පටාචාරාවන්ට මේක ලේසි වෙන්න ඇත්තේ මොකද ඒගොල්ලෝ භාවනා කරනකොට මෙහෙම වෙන්න ඕනේ කියලා අහලවත් නැහැ. නිසා කරගෙන කරගෙන යන එන දෙයට අනුග්‍රහ කරලා නිකන් හිටියා. එහෙම නැතු මේ පෑදී දෙයට බොරදිය දාගත්තේ නැහැ. අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තේ නැහැ මේ දන්න භාගයේ දන්න දැනුම නිසා. ඉතින් ඒ මේකට ලොකු සද්ධාාවක් ඕන. දන් දෙනවට වැඩිය ලොකු සද්ධාාවක් සීලයක් අකින්න අවශ්‍යයි. සීලේ අදි සීලයක් කරන්න ඊට වැඩි සද්ධාාවක් ඕන. ඒ වගේ මේ සීල් දාන සීල දෙක කෙනෙකුට භාවනාවට වඩිලා භාවනාවක් කරන්න සමතයක් කරන්න ඊට වැඩි ලොකු සද්ධාාවක් ඕන. ඒක දියුණු කරන්න අදි අදිචිත්ත භාවනා කරන්න ඊට වැඩි ලොකු සද්ධාාවක්. ඊට වැඩි අවශ්‍යයි විපස්සනා භාවනා කරන්න අවශ්‍ය සද්ධාව. ඒකත් අදි ප්‍රඥා භාවනාවක් වඩපත් කරනවා කියන එක ශ්‍රද්ධාවේ අන්තිම ඉහළ කෙලවරට යනවා. ඒහා සමාන ප්‍රඥාවකින් අනුග්‍රහ වෙන්න ඕනේ. ඒක නිසා භාවනා කරනකොට මේ ප්‍රීතියේ ඉඳලා සුඛයට යනකොට මේක සමත ක්‍රමයට කියන්නේ දෙවෙනි ධ්‍යානලා තුන්වෙනි ධ්‍යානට යන කතාව. ඊට පස්සේ ඒ සමත ක්‍රමයේ විස්තර කරන ඒ ආචාර්යයන් වහන්සේලා පස්සේ විස්තර කරනවා විපස්සනා විදිහට මේකම වෙනවා. යෝගාවචරය ආනාපානිය ඇසුරු කරන්න පටන් අර ගන්නකොට ඒක ගොරෝසුයි. ඊට පස්සේ ආනාපානයේ ප්‍රත්‍යත් එක්කම ඇසුරු කරනවා කියලා කියන්නේ ආනාපානයේ ආස්වාසේ හට ගැනීමත් එක්ක ආස්වාසේ බලනවා. ප්‍රස්වාසේ හට ගැනීමත් එක්ක ප්‍රස්වාසේ බලනවා කියනකොට ඇටටි බොහෝම සූක්ෂම දැනුමක් ඕන. යන්නේ හුස්ම දන්නවා විතරක් නෙවෙයි. මේ හුස්ම කොහේ ලාවට පටන් ගන්න තැනක් දානවා. ආස්වාස වශයෙන්. ප්‍රස්වාසෙත් ලාවට පටන් ගන්න තැනක් දානවා. ඉතින් මේකට සියුම් කරමින් කරමින් කරන භාවනාවකුත් කෙරෙන අතර ඒක සියුම් වේගන එනකොට ඒකට අනුග්‍රහ කරනවා කියන එකට ඒකට උපස්ථාන කරනවා කියන එක ඒකට නිසිනින්ද වැඩෙන්න දෙනවා කියන එක සාමාන්‍ය කේතයක සිද්ධ වෙන්නේ මේ වගේ භාවනා වැඩමුළු වල තමයි. දැන් ගෙදරක දොරක ඉඳලා උදේවරු ටිකක් භාවනා කරගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙ පැය 24 විතර පස්සේ හෙටත් ඇවිල්ලා ආයෙ ටිකක් කරනවා. ඉතින් එතකොට අර එක ගැම්ම, එක හැල්ම බෑම කියන්න නම් බෑ කරගන්න පුළුවන්. නමුත් මේ වගේ හම්බ වෙන්නේ විශේෂයෙන්ම වෙන්නේ උපය භාග විතර බහනලා ආය පැය 23මාරක්ම කක්ක ගා ගන්න. ඉතින් රූප බල බල ඉන්නවා සද්ද කතා කර කර ඉන්නවා අරවා කර කර ඉන්නවා මේවා කරගෙන ඉතින් අර ගැම්ම නෑ මොනවත් නැහැ සම්පූර්ණ ආය කෙලස් ගොන්නක වැටේ. ආයෙ පහුවෙන්ද කොට අරගෙන ආයෙ සුද්ධ කරනවා. සුද්ධ කරලා ආයෙ කක්කවලේ දානවා. ඉතින් ඒ නිසා ගෙදර ඉඳගෙන වාහන කරන මිනිස්සුන්ට ධම්ම පවඳින්න වඩේ. පොඩි සෙල්ලමක් නෙවෙයි ඔය වැඩේ ඔහොම තිටිය දිගට කරනවා කියන එක. නමුත් ඒකකොට ඉතින් කොට බේතකම් කරනවා වගේ වෙලිදී දැන පිටුර ස්පිතාල නතරනවා වගේ තමයි ගිහිල්ලා වාහන මන්දස්ථානට ඉඳගෙන මේකේ ටිකක් පිළිවෙලක් කරගන්න ඕනේ කියලා කෙරුවත් හැම භවනමන්ද යතන හැම මේ යෝගාවචරිකුටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. පිච්ච ලස්සන පොත්වල ලියලා තිබුණාට මේක පෙළගස්සවල පෙන්වන්න දන්නේ නැහැ. ආනපන එනකොට එනකොට සියුම් වෙනවයි කියලා මේ සියුම් වෙන්න වෙන්න වෙන්නේ කම්පන චංචලවල සියුම් වීමක්. හිතේ ගතිය සැලිල්ල සියුම් වීමක්. ඉතින් අර මහා කප්පින ස්වාමීන් වහන්සේ නොවුනට අනික් ස්වාමීන් වහන්සේලාගේ බොහෝ විට භාවනා කරනකොට සැලෙනවා වෙන්න ඇති. ඒකයි මුද්‍රජාන්සේ මහා කප්පින් මහා රතන් වහන්සේම දැකලා මහනේ මේ මහනගේ ශරීරයේ කම්පනයක් චංචලයක් පේන්න තියෙනවාද කියලා ප්‍රස්තුතිය මතු කරගන්න. ඒක නිසා ඒ ඔක්කොම සෙල්ලම් වෙද්දී කම්පන වෙද්දී නිශ්චල වෙද්දී ආය කම්පන වෙද්දී ආය නිශ්චල වෙද්දී මල් මාලක මැදින් දුවන නූල වගේ දිගටම ආනාපානයත් එක්ක නම් කතාව යන්නේ පැහැදිලි දියුණුවක් ලබන. පැහැදිලි පෙර ගමනක් තමයි දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. දෙවැන්නේක් සම්බන්ධ කර ගන්න ඕනේ. නමුත් අර මුල් ටිකේදී අර කැලෙන්ගෙන ආපු මීමා කරත් බැඳ ගන්නකම් කීකරු කර ගන්නවා වගේ කමඨාන් සුද්ධ කරමින් ධර්ම සාකච්ඡා කරමින් මේකට අනුග්‍රහ කරන්න ඕනේ මොකද සංසාරේ නොදන්නා කාලයක් අපි මේ හිත අවශ්‍යමින් තමයි ගත කරලා තියෙන්නේ අපේ හිත අවශ්‍ය නැතනම් අපි අල්ලපු ගෙදර මිනිස්සුගේ හිත අවශ්‍ය එක තමයි විනෝදාංශය. කයත් අවශ්‍යනක තමයි කරන්නේ නටනවා සින්දු කියනවා උඩපනිනවා තෙල්ලන් 18 තෙල්ලන් උඩ වට්ටක් කරන තු මුටරට තු පාතරට තු කිය ඉතින් නටන එක තමයි වැඩි. ඊකල කියන භාවනා කරම හිත පිට යනවනේ සද්ද ඇහෙනවනේ වේදනාව එනවනේ හිතවිලි එනවනේ කියලා. නොයනවනම් තමයි බුදු වෙන්න ඕනේ මෙහෙම නටව හිතවිල්ලකට. මොකද මේ එක්කෙනෙකුට නෙවෙයිනේ සම්පූර්ණ මානව වර්ගයාම එකතන කියන්නේ. අපි හිතනවා මම උඩරට නටුන් දන්නවා පාත්‍රකට දන්නවා කියලා. කොයි එක්කනත් උඩරට පාත්‍රකට නොකියවට වට්ටක් නටුන් තමයි නටනට ඉන්නේ. කිසිම කෙනෙක් නැහැ එහෙම නිශ්චල වෙලා. ඉතින් කවදා හරි එහෙම නටන කෙනෙකුට මේක සංහිඳවන්න ඕනයි කියලා හිතනවා නම් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ හැබැයි වෙනසක් වෙච්ච මනුෂ්‍යකර තමයි මේ හිතෙන්නේ. ඒත් භාවනා කරනවා කියලා කියන්නේ සංහිඳවනවා කියන එක නෙමෙයි උගදෙනෙක් හිතන්නේ මම භාවනා කරනකොට දිබ්බ චක්කු ඥානය පහළ වෙනවනේ. මේ අනුන්ගේ කුණු කන්දලුත් බලන්න මේ තීන ටික මදිහින්දා මට දීප්ප සෝත ඥානේ පාරණ අල්ලපු ගෙදර පිළිකන්නේ මොනවද කතා කරන්න කියලා බලන්න. මට අනුන්ගේ හිත බලන්න පුළුවන් නම් අර ගූ වලක් දිහා බලන්න. ඕන්න ඉල්ලන දේවල්. කුහිලින් යන්න පුළුවන් නම් මට මට වතුර කිමි දෙන්න පුළුවන් නම් මේ සියරකෙම බලාපොරොත්තු වෙන්නේ මොකද නැටි කරදර ගොඩක් තමයි. මම මේක මොකද්ද කියන්නේ? අඩු ගානේ හිතේ කයේ සංහිඳියාවක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ සංහිඳියාව හරහා මැද නූල වගේ කලබල හරහා මැද නූල වගේ ආනාපානෙටම නැවත නැවත හිත ගේන්න පුළුවන් නම් පුදුමාකාර අතුරුත ගමනක් සිද්ධ වෙනවා. ඒක මේ සමත වශයෙන් මම අර උන්දසන වශයෙන් ගිනාට පැවට එහෙමම ආස්වාසිය මතු කරගෙන ආස්වාසිය හට ගන්නා සියුම් තැන දකින්න පුළුවන්. ප්‍රස්වාසිය හට ගන්නා සියුම් තැන ප්‍රත්‍ය සහිතව සප්පච්චේ පරිග්‍රහ ඥාන දැක් ගන්න පුළුවන් ඊට පස්සේ ඒක අන්තිමට සියුම් වෙනකන් ගෙවෙන තැන බලන්න පුළුවන් නම් ඒ සියුම් වෙන වෙලාවේදී හිත නිකන් එල්ල වෙනවා ගුරුත්වයකට එනවා ඒ කවදාකවත් නැති විදිහට එකලසක් ඒක හරියට මේ බල්ලෝ දෙන්නේ එක ළඟට ඇවිල්ලා එකාට එකා පනින්න මාන බලනවා කොයි එකා පැන්නක් දැන පැනව ගමන් කණ්ඩ හදනවා වගේ අරමුණයි හිතත් අතර පුදුම උරුට්ටුවක් එන්න පටන් ගන්නවා. එල්ලවිල්ලක් එන්න පටන් අර ගන්නවා. එimhe වෙලා වෙලා වෙලා පුරුදු කරලා වරුදු කරලා තමයි ඊට ටික ගැඹුරු ශාන්ත භාවවලට යන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ විදිහට කය එහෙම නැත්නම් වායෝ කොටහබ ධාතු නැත්නම් අපි යමාකට සක්මන් කරනකොට නම් පටවියාපෝ වායෝ තේදෝ කොයියත් වගේ පාවිච්චි වෙන එක හොඳට සමතයක් සංහිඳියාවක් එකලස් බවක් ඇති කරගන්න පුළුවන් වුණා ඒ හරහා රූප බලලා නෙවෙයි ශබ්ද අහලා නෙවෙයි ගඳ බලලා නෙවෙයි රස බලලා නෙවෙයි පහස ලබලා නෙවෙයි ඇතුළත හිත ගිහිල්ලා තැම්පත් වීම නිසා ඇති වෙන ප්‍රීතිය නිරාමස ප්‍රීතිය කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් උත්සාහ කරන රූප බලලා ශබ්ද අහලා ගන්ධ රස බලලා කානිවල් ගිහිල්ලා නටලා සින්දු කියලා ගන්න ප්‍රීතියනේ. ඒක ආමිෂයි. ඒකට ඇහැට ගෙවන්න ඕනේ. ඒකට ඇහැට ඇඟට අමාරුයි. නමුත් මේ නිරාමිෂ ප්‍රීතිය සූප බල්ලතිය ඇත්තකත් වහගෙන ගන්න. ශබ්ද අහන්න තියා කැලයකට රිංගලා ශබ්ද නැති තැනක ඉඳ කරගන්න. ගන්ධ රස දෙක නැති තැනකට යන්න. කය නටන්න දඟලන්න තියා චේතනාපූර්වකව ඇසිපිල්ලඟත් ගහන්න නැතුව ගන්න. එතකොට ඉනේ ප්‍රීති සුඛයට කියනවා නිරාමිෂ ප්‍රීති සුඛය කියලා. එතකොට හිත gederaවිලා. වටවලල්ලේ පෙරහැර ගිහිල්ලා ආයෙත් පෙරහැර ගෙටක විදිලා තියෙන්නේ ඒ ප්‍රීති සුඛය කාටවත් හොරකම් කරන්න බෑ ඕන කෙනෙකුට ඔය ආමිෂේ බාහිර ප්‍රීති සුඛ වලට බාධා කරන්න පුළුවන් අඩු ගානේ බදු අය කරන්න පුළුවන් එහෙම නැත්නම් වියදම ගන්න පුළුවන් නමුත් මේ ඇතුළත තියෙන ප්‍රීති සුඛයට කදාකවත් කාටවත් හිංස කරන්න බෑ ඒක කිසිම තරගයකින් නැතුව නිතරංගයෙන් දෙන්නේ නමුත් මනුස්ස වර්ගයාගෙන් 100.1කටවත් එතෙන් යන්න ඕනකමකුත් නැහැ. යයි දඟලුවට යන්න බෑ. තයම් කිසි කෙනෙකුට ඒ ලාමක හෝ මේ මතුවෙනේ තරුණ ප්‍රීතිය දැකගෙන ඒක නැවත නැවතත් ආනාපානිය කරාම ගන්න පුරුදු කරොත් ඒ මනුස්සයා ඒ නිරාමස ප්‍රීතියට ඇබ්බැහි වෙන තරමට තමන්ගේ අමුදරුවන් පවා පාවා දෙන මට්ටමට හම්බ කරලද සියලු වස්තු භාවා දෙන මට්ටමට මේ ප්‍රීතිය අබ්බැහියක් වඩපත් වෙනවා මේ මේ සමදේ අබ්බැහියක් වඩපත් වෙනවා දුජනාචිගේ සඳහන මතක් කරලා තියෙනවා ධනං චජේ ජීවිතාංගමා වූ අංගං චජේ ජීවිතං රක්කමා වූ අංගං ධනං චේව අංගං ජනං ජීවිතං චේව සප්පං නරෝ චජේ ධම්ම මනුස්සරන්තුගේ උදාහරණ කියනවා මිනිස්සුගේ මේ මම මේ ඇඟිල්ලක් කපන්න වෙනවා අතක් කපන්න වෙනවායි කියලා ලෙඩක් ආවොත් මේ මිනිස්සයා ඕනේ ගාණක් තීලා ඒ ඇඟිල්ල කපන්න නැතුව ඇහැ ගුල දාන්න නැති වෙන්න ඉදම් බූදල් පවා දෙනවා කියලා. තරංග මේ ශරීරාංගේ රැකගන්න ඕනේ බණ ජන පරිත්‍යාගයට කැමතියි. ධනං චජේ ජීවිතාංගමාහු. අංගං චජේ ජීවිතං රක්කමාහු. ඉතින් දොස්තර මහත්තයා කිව්වොත් එහෙම කරන්න දෙයක් නැහැ. කකුල කැපුවේ නැත්නම් මැරෙයි කියලා. අනේ කමක් නැහැ. එහෙනම් කකුල හරි කපලා කමන්නේ. පණ දෙකලා දෙන්නයි කියලා කියනවා. ඒක නිසා පණ රකින්න අවස්ථාවේ එනකොට කෙනෙක් අංගපසංග පවා කපලන දෙන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා කියලා. එimhe ජීවිතය රැකගන්න. නමුත් බුදුජානක කියනවා මේ ධම්ම මනුස්සරන්තෝ මේ ධර්මයේ අනුසරණය කරනකොට නිතරම ප්‍රීති පුත්ති විඳින්මින් බණ භාවනා කරනකොට මුදල් විතරක් නෙවෙයි ශරීරාංග විතරක් නෙවෙයි ජීවිතයත් පූජා කරන්න පුළුවන් කියලා. එදාට තමයි යෝගාවචරෙක් වෙන්නේ. මේක දානෙම තමයි. දාන පාරමිතායම එක කොටසක් තමයි. එතෙන්ට යනකොට රූප බැලීමේ ආශාව, ගන්ධ රස පහස බැලීමේ ආශාව, මහා ඥාති පරිවට්ටේ හෝ කුඩා ඥාති පිරිසා. මහා ධන බල පරිවට්ටයක් හෝ කුඩා ධනයක් ඇති මිනිසයා මේ සියල්ලම පවදන මේ සියල්ලම මල වාතයක් මල කරදරයක් මිත ගන්න හිතන තියෙන අනේ මට ලෙඩ වෙච්චාම කොත්තමලි ටිකක්වත් අම්බල දෙන්න කට්ටිය ඉන්න ඕනෑනේ මට වස්තු මුදල් ටිකක් සල්ලි බැංකුවක දාලා තියෙනවනම් මට කවදා හරි උදව් කරයිනේ කියලා කොහොම හිතන්නේ ඇති ඔය සුනාමියෙන් ඉස්සලා මැරිච්ච 55000 සුනාමි ආවට පස්සේ ඔය කිසි කෙනෙක් ආවේ නැහැ. අත දෙන්න කිසිම බැංකුවකින් කරන්න දෙයක් නැහැ. හක් ගන්නකොට ගිහිල්ලත් ඉවරයි. නැත්නම් හරියට ඉන යනවායි අර මේ කතාව කියනකොට මේ වෙනගිනිට පැත්තේ ගමක අපි නෑදෑය වගේක් හිටියා මුළු පවුලම ගිහින්. ඉතින් පස්සේ ආරංචි කළ බලන්න ග්‍රාම සේවයක් ගිහිල්ලා මිනි මරණ හටාන්න පොතත් ගිහිල්ලා මරණ සාධක දෙන්න කෙනෙක් නෑ ගමත් ගිහිල්ලා ග්‍රාම සේවයක් ගිහිල්ලා පොතත් ගිහිල්ලා ඉතින් ඉවරයි. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වාර්තාගත කරන්න ඔක්කොම ගිහිල්ලා. ওই මිනිස්සු කොච්චර බලාපොරොත්තු ඇතුව ඉන්නේ නැද්ද මගේ නෑදෑය මට උදව් කරයි මට වස්තුව උදව් කරයි මගේ රක්ෂණය උදව් කරයි අරක කරයි මේක කරයි කියලා හුම්ම ගන්න වෙලාවක් දුන්නේ නැහැ භක්කානුවට ගිහිල්ලා තියෙනවා. දැන් අපි කන්ද උඩ ඉන්න නිසා කියනවා අපි නම් හිතනවා අපිට නම් සුනාමීන එකක් නැහැ. නිසා බැංකුවේ තියෙන පොලි වැඩි වෙන එක හොඳයි. රක්ෂණිය අපි ළඟ තිබිලා හම්බ වෙන්නේ කොහොඳයි කියන. මතක තියාගන්න මැරෙන වෙලාවේ පුතඥය කොයි එකට සුනාමි තමයි. ආවරෙන් ගියා නම් ඒක චිත්තක්ෂණයක් ඉඳ දෙන්නේ වරෙන් ගේනකොට ඇන්ඩ්ලාස්ට් එකයි තියෙන්නේ. ඒ ඇති මාර්ය අන්තිමම ප්‍රජාතන්ත්‍රවාදී කිසි කෙනෙකුට රජෙකුට කියලා විශේෂයෙන් සලකන්නේ නැහැ දුක්පදායකට අඩුත් නැහැ කතා කරනකොට යන්නේ. පස්සේ ඉන්නම් කියලා ටෙලිග්‍රෑම් එකක් ගහන්න බලන්න මාර්යා ගණන් ගන්නවද කියලා. ඇයි මස්සිනා මෙච්චර එකේ කියන වට පොඩ්ඩක් විනාඩි දෙකක් දීපන් කියලා කතා කරුවට කිසිම තැනකට එහෙම අහුම්කම් දෙන මාරෙක් නෑ. මේ ලස්සන කාන්තාවක් ගිහිල්ලා ඉඟි බිඟි පාලා මාරයා පොඩ්ඩක් එහෙම කරන්න වදනවා කියලා බලන්න. අහුවෙන්නේ. අතේසත දෙන ලෙල දෙන කඩුවක් ඇති වීර කියලත් කපනවත් මරනවා කියවට මාරයා පස්සට ඇහිදි කියලා බලන්න. එيشා මේ ඔක්කොම නිසා මේ පුදුම දැඟලිල්ල දඟලනවා මේ ඥාතියින් සහ මේ වස්තුවට. ඉතින් වෙන දන්නේ නැත්තම් භාවනාවෙන් හටගත්ත ප්‍රීතිය සුඛයක් දන්නේ නැති මනුස්සයෙක් නම් ඉතින් ඔච්චරමනේ තියෙන්නේ. ඉතින් ඒක ඉතින් දන්නේත් එච්චරයි, තියෙන්නේත් එච්චරයි කර කර ඉන්නේ. නමුත් කවදා හෝ අවබෝධ කළොත් මේ වගේ ඈත් වුණාට පස්සේ තියෙන මේ නිර්ආමිෂ සුඛය මේ නිසන් වලට දාතේ නිස්සරණයි කියන නිසන කියන්නේ මේ අතහැලා දාන. දන්නවනම් ඔය පාවිච්චි කරත් ඇලිගලි වාසය කරත් දන්නව මේ කොකු නොබරු ඒසේ ආශ්‍රය කරන්නේ යෝග ප්‍රමාණ දැනගෙන පමණයි. ඒ වෙනුවට ලද්ද ලද අවස්ථාවේ තමයි ඒ විස්රාමයට විවේකයට ගිහිල්ලා අර අර ප්‍රීති සුඛ බුද්ධ විඳිනවා. ශුඤ්ඤාගාරම් පවිත්තස සන්තචිත්තස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උද්‍යබ්බයන් කියලා ධම්ම මනුස්සරන්තන් කියලා සරුවත්යන් සඳහන් කරනවා. ශුඤ්ඤාගාරයට ප්‍රවේශනා වූ නැත්නම් හිස්කේකට ප්‍රවේශනා වූ සන්තචිත්තස බික්කුණෝ සාන්ත හිත ඇති භික්ෂුව මිනිස්සෙකුට තරම් නොවෙන්නා වූ රතියක් භාවනා රතියක් භාවනා රාමතාවයක් වඩිනවා වඩනවා මේ ධර්මයේ වැටෙනවා එතකොට මේ කායනුපසනාව ගෙවම් කරලා ඉන්නේ පූර්ණ වේදනානුපසනාවක ඒකෙත් මේ සැපපැත්ත ඊට පස්සේ ඒ ඒකත් හොඳට මණ්ඩි බහින අවස්ථාවක් තමයි මිදෙන අවස්ථාවක් තමයි සුඛය කියලා කියන්නේ. ආනපනේ සුඛ බොහොම සුඛේලවන අරමුණක්. ඒක ඉන්දෙන් දෙන්න සියුම් නිසා අති සූක්ෂම தත්ත්වය දකින්න දකින්න අති සූක්ෂම සුඛයක් ඇති වෙන පටන් ගන්නවා. ජමහා කපපුලුන් ගොඩක වැරදිලා වැටලා තියෙන ඇටයක් හන්ද මීයේ කපපුලුකට කාගෙන හරියට ඇටේට යන්න වගේ යෝගාවචරයේ අන්තිම සියුම් ආශ්වාස ප්‍රශ්වාසයට යනකොට මේ සූක්ෂම භාවය ඇති වෙනවා. එතනදී යෝගාවචරයට ඇති වෙන తত্ত্বය 100ට 100ක්ම මේ භෞතික ලෝකයෙන් සමගාමයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබුණු විඥාණය දැන් ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයෙන් සමගාමයි. එයාට ඒ වෙලාවේ ඇහක් තියෙන බවක්වත් රූප තියෙන බවක්වත් අවශ්‍යත් නැ දැනෙන්නෙත් නෑ. කනක් තියෙන බවක්වත් බාහිර රද්ද තියෙන බවක්වත් දැනෙන්නෙත් නෑ අදාළක් නෑ. නාසයක් තියෙන බවක් ගඳක් තියෙන බවක් දැනෙන්නෙත් නෑ. දිවක් තියෙනවා රසක් තියෙනවා කියලා තේරෙන්නෙත් නෑ. මේ කයක් තියෙනවා ඉඳගෙන ඉන්නවා කියලා තේරෙන්නෙත් නෑ. ඒ තරමටම ආනාපානය කපුවට ගන්න යන මීය වගේ ඇතුළට යන්න යන්න යන්න යන්න යෝගාවචරය මේ හිතේ පිට ලෙල්ලේ ඇවිසිරීමේ තිබුණ විඥාණය දැන් ඇතුළට යනකොට රින්ගන්නේ Tamange හිත ඇතුළට නෙමෙයි සම්පූර්ණ මානව ප්‍රජාවේ හිත ඇතුළට. අවබෝධ කරන්නේ මේ මට ආවේනික වූ ධර්මයක් නෙමෙයි මානව හිත තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බෑ අපි හිතේ පිටලෙල්ල ඉන්නකම්. එතකොට මම ගෑණියෙක් නම් ගෑණියක් කියලාම තමයි හිතේ. පිරිමියෙක් නම් පිරිමියෙක් කියලාම තමයි හිතේ. පැවිද්දෙක් නම් පැවිද්දෙක් කියලාම තමයි හිතේ. නමුත් අතෙන්ද ගියාට පස්සේ ඒ විඳින සැපේ ගෑනු පිරිමි ભેදයක් නැහැ. පැවිදි උපවිදි ભેදයක් නැහැ. මොනම දෙයක්වත් නැහැ. මිනිස්සෙක් වීමේ මූලික මනුස්සකම මේ සෑම සතෙකුටම වගේ නෑ සෑම මිනිස්සෙකුටම වගේ මේ ධර්මතාවයේ තිබුණට කීයෙන් කී දෙනාද මේක දන්නේ කීයෙන් කී දෙනාද මෙතෙන්ට යන්නේ ඒ මිස මොනවට රණ්ඩු කරන්නේ අල්ලපු ඉඩම අල්ල ගන්න. අනේ නොමරි ජීවත් වෙන්න වගේ. මම මරණට පස්සේ අල්ලගත්ත ඉඩමින් අඩි 6යි ප්‍රයෝජනයක් වෙයි. ඉන්නකම් මේවට රණ්ඩු කරනවා. එහෙම නැත්නම් මේ දරුවන් මල්ලන් ගැන කල්පනා කරනවා. මේ වස්තු ගැන කල්පනා කරනවා. අන්තිමට කවදාහකවත් මේ කියන නිර්ආමස සුඛයකට ය아가න්න බැරි වෙනවා. ඉතින් මේ මට්ටම පැනපු කෙනෙකුට මේ සත්තු දිහා බලනවා වගේ මිනිස්සු දිහා බලනකොට බැලුවත් කමක් නැහැ මේ මිනිස්සු මේ නොකරන්න දෙන්න නිදහසට කරුණු කියනකොට ඉතින් කවුද කවුද පිට කෙනෙකුට උදව් කරන්න හරි සංවේගයක් පහළ වෙනවා. මේ නිසා හිත භෞතික ලෝකයෙන් සමුගෙන තන්නේ කර මානසික රෝගයකට මානසික ලෝකයකට ඇතුල් වෙනවා හරියට නිින්දෙන් හීනෙකට ගියා වගේ. එහෙම නැත්නම් ඔපරේෂන් එකට ලෙඩා 100%ක් සිහි නැති කෙරුවා. දැන් ඒ ඇඟ කපන්න පුළුවන් දරකඩක් වගේ. ඔතෙන් දෙනකන් තමයි ඔය ඇඟේ අමාරු තේරෙන්නේ. ඔතෙන් දෙනකන් තමයි මේ පිටින් සද්ද ඇහෙන කතා තේරෙන්නේ. ඔතෙන් දෙකන් තමයි මේ හිත විලිනවා කියන සේර. ඔතෙන් දෙකන් තමයි බිම්බීම හැකිලිමද ආනාපානද බුද්ධ හනුසුතිද මෛත්‍රියද සේරම කතාවල් එන්නේ ඔය එලිපත්ත පයින් එකක් තමයි. ඕකේ ඉහාට ගියාට පස්සේ ওই නිමිටි අතර ওই සංඥාවල් අතර ওই භාවනා අතර ওই ගුරුවරු අතර ওই භාවනා ක්‍රම අතර මොනම ભેදයක් අත්තක් නෑ යෝගාවචරය යන්නේ මානව මනසට. එදාට තියෙන මිනිස් එක්කලා ඉපදින කොච්චර වටිනවද? මේ හැම මිනිස්සෙකුටම මෙතෙන් යන්න පුළුවන් ගතිය තියෙනවා. නමුත් අපේ තියෙන අධ්‍යාපන රෝමේ කවදාකවත් මේව උගන්වන්නේ නැහැ. අපේ සදාචාරයේවත් කවදාකවත් අපිට මේක උගන්වන්නේ ඒ කියන්නේ උගා කුට්ටියක් කඩාගෙන ස්පෝර්ට්ස් එකක් විදිහට හිටපල්ලා කියලා තමයි අම්මලා තාත්තලා වුණත් අපිට උගන්වන්නේ. ඉස්කෝලේ ගියාම ගුරුවරුත් උගන්වන්නේ ඔච්චරයි. දේශපාලනඥයෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් කියන්නේ ඉච්චරයි. හැම මිනිහම ඔච්චරයි කියන්නේ. නමුත් බුදුරජාණන්සේ එක්කෙනෙකුටවත් තරහ වෙන්නේ නැත්නම් මොකුත් නැහැ. කියනවා මිනිස්සෙයිනේ ඇස් දෙකක් තියෙනවා. ඔය එක ඇහක් තමයි මේ භෞතික ලෝකයේ. තව ඇහක් තියෙන උඹලට අරගන්න. එදාටයි ආධ්‍යාත්මය උඹලට තේරෙන්නේ. එදාටයි මේ ලෝකේ පරලෝකේ දෙකම තේන්නේ. ඔය ඇස් දෙක නැත්තම් එක ඇස් පොට්ටයයි කියලා කියන්නේ. එක ඇස් පොට්ටයට බලන දේ ගැඹුරු පේන්නේ නැහැ. බලන දේ ගැඹුරු පේන්නම් ඇස් දෙකකින් බලන්න. අද්දක දෙපොළ තියෙන්න මේ දෙක පාදලා දෙන්නයි බුදුරජාණන් වහන්සේගේ බණ කියන්නේ. ඒ දෙක පෑදුවාට පස්සේ ඇස් දෙකෙන් මේ ගැඹුර බලා ගන්න පුළුවන් වුණාට පස්සේ මේ මනුස්සයාට ඒ බලන දේෙන් මේ අර නොසලී සිටීමේ ශක්තියක් ඇති වෙනවා. මොකද තමයි දැන් අදහන්නේ ඇතුළත දෙයක් විතරයි. මේන්න මේ මේ ප්‍රීති සුඛ දැනගෙන ඒකට වාල් නොවි ඒ හරහත් ආනාපානී සියුම් භාවයට පත් කරන තරම් සූක්ෂම භාවනාවට එහෙම නැත්නම් සංහිඳියාවකට හැලහොල්මනක් නැත්තන් ගියාට පස්සේ බුදුරජාණන්සේ ලස්සන වචනයක් පාවිච්චි කරනවා චිත්ත සංඛාර පරිසංවේදී අස සිස්සාමිච සික්කති. ඒ ඉස්සල්ලා මේ tire අයින් කිරුවට පස්සේ ඇතුළේ tire දකින්න පටන් ගන්නවා. මනසේ ඊගාව tire ඊගාව යවනිකා. ඒකට බුදුහාමර පාවිච්චි කරන චිත්ත සංඛාර කියලා. කාය සංඛාර දැන් ගිවන් කළ ඉවරයි. ඊටසේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී කියලා යෝගාචර හරියටම නිකන් නිින්ද හම නිින්ද වැදින් හීන ලෝකයකට ගියා වගේ තේරෙන්න පටන් අර ගන්නවා. මින් එහාට තියෙන හරියක් ඔක්කොම හිතේ සංස්කාර, චිත්ත සංඛාර. සමහර විටක මනෝ සංඛාර කියන වචන තෙදෙන්දි පාවිච්චි කරනවා. මේ චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙකයි. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ඇතුළට ගියාට පස්සේ හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදී ওই බාහිර ලෝකයේ තියෙන සැප දුක් නෙවෙයි මේකට අදාළ වෙන්නේ. ඒ වගේම බාහිර ලෝකයේ 100ට 100ක්ම දුවන්නේ සංඥා මතයි. ඇත්ත නෙවෙයි. කවදාකවත් අපි ඇත්ත දැකලත් නැහැ, ඇත්ත දකින්නත් බෑ. ඇත්ත වෙනුවෙන් තියෙන ලද සලකුණක් සංඥාවක් විතරයි අපි මේ දරාගෙන කතා කරනවා. මම ගියේ පාරත් ඔය කොළඹ ගිය වෙලාවේදී මේ සූත්‍රය සාධක කරා ඒක තියා හිත්වදින නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ස්ත්‍රියාවක් තමන්ගේ ස්ත්‍රී ලකුණ ස්ත්‍රී ස්ත්‍රී ස්වරය ස්ත්‍රී අලංකාරය ස්ත්‍රිය ගති ස්ත්‍රී පුරුදු මේ සියරම ඇතුළතින් ආරක්ෂ කරනවා කියලා. ඉස්ත්‍රිලා තමගේ ඥාන ගති ඥාන ඒ අලංකාර කරන ඇති ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී හැඩරුව, ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප ඒකේ හතක්ද අටක්ද ගොතේ පෙළගසලා තියෙනවා. ඒනොට බාහිරේ පුරුෂයේ පතන පුරුෂ රූපයට කැමති වෙනවා. පුරුෂ රසයට කැමති වෙනවා. පුරුෂ සද්දයට කැමති වෙනවා. පුරුෂ ඉරියව් වලට කැමති වෙනවා. මේ මේක තියෙන තාක්කල් බුදුරජාණන්සේ කියනවා මේ දෙන්නගේ එකතුව වළක්වන්න බෑ ස්ත්‍රියක් ඇතුළතින් ඒ ස්ත්‍රී ලිංග ස්ත්‍රී නිමිත්ත ආකල්ප ප්‍රකල්ප අලංකාර ස්වර රකින්නවා බාහිර පුරුෂයෙක් බලාපොරොත්තු වෙන පුරුෂ ගති වලට කැමති මේ තාකල් සම්බන්ධ කරන්න බෑ කියලා. පුරුෂයා ඇතුළතින් ඒ තමන්ගේ පුරුෂ ගතිය, පුරුෂ කටහඬ, ඒ පුරුෂ ආකල්ප, ක්‍රියා, අලංකාර ඔක්කොම මගේ අරසා මම පිළිමේක් මට මේවා තියෙනවා කියලා රකින්න. මේ බාහිරින් ඉෂ්ටි ගති වලට කැමති. මේ තාක්කල් කවදාකවත් ඒ බුද්ධලයට මේ සංයෝගයෙන් වෙන් වෙන්න බෑ කියලා. එමන්ස ඒ ස්ත්‍රිය කවදාත් ස්ත්‍රීත්වය ඉක්මවන්නේ නැහැ. මේ පුරුෂයා පුරුෂත්වය ඉක්මවන්නේ නැහැ. නමුත් මේ සංඥා වේදනා දෙකට ආවට පස්සේ මනස හිතනවා මේ ඔක්කොම හිතට දාගත්ත සංඥා ටිකක් විතරයි. මම ස්ත්‍රියාවක් කියලා ඒ ස්ත්‍රී අලංකාරයේ ගති අල්ලගෙන තින්නේ ඉපදිලා අවුරුදු 6කට පස්සේ දාගත්ත කුණු කන්දලයක්. පුරුෂයෙක් තමයි පුරුෂයෙක් කියලා අවුරුදු 6ක් යනකම් තේරුමක් නැහැ. ඊට පස්සේ තමයි මේ පුරුෂ ගති දාගත්ත පස්සේ තීන් රණ්ඩුව තියෙනවා. බුදුරජාණන්සේ කියනවා කවදා හෝ මේ ඔක්කොම සංඥා ටිකක් විතරයි. ඔක්කොම නිමිති ටිකක් විතරයි. ඔක්කොම ආකල්ප ටිකක් විතරයි. ඔක්කොම මේ දාගත්තයක් විතරයි. ඒ දේ ඉක්මවුවට පස්සේ ඒ ස්ත්‍රියාවේ ස්ත්‍රීත්වය ඉක්මවනවා. පුරුෂයා පුරුෂත්වය ඉක්මවනවා. මනුස්සකම ඉතුරු වෙනවා. එහෙම නැත්නම් අපි පිරිමිකම රකින්න. පිරිමින් සමිතිය ගහගෙන රණ්ඩුව කරනවා. ස්ත්‍රීත් වෙරකන්නේ. ස්ත්‍රී අයිතිවාසිකම් වලට රණ්ඩු කරන දෙකොල්ල යුද්ධ. දවල්ට යුද්ධ රැයට ප්‍රශ්නයක් නැහැ. මේ සේරම ಜಾති ආදීන් අතර ලිංග අතර මේ චිර සේරම මේ සංඥා වේදනා චෛතසික දෙක අඳුන ගන්නකම් බුදුමාකාර රණ්ඩුවක් බාහිරේ තියෙනවා. ඉතින් ඒක පොතකින් බලලවත් හිතකින් හිතලවත් කද්දාකව ගලවන්නත් බෑ. ස්ත්‍රීට කවදාකවත් ස්ත්‍රීත්වයේ මඟ අරලා යන්න බෑ. පුරුෂයාට පෞරුෂත්වයේ මඟ අරින්න බෑ. මොකද ඒක අරසා කිරීම මහා වගකීමක් කරගන්න තියෙන්නේ. මේ සංඥා වේදනා දෙකට ගියාට පස්සේ තේරෙනවා අනේ කැඹුරන කැඹිරිල්ල කරාන. හීනකින්වත් අමතක කරන්න බෑ. ස්ත්‍රියට ස්ත්‍රීත්වත් පුරුෂයාට පුරුෂත්වත් ඒ තරමට මේවට අර මඩපුවක් ගෙඩියක් ඇතුළට මඩපුවක් ගඳ ගිහිල්ලා තියෙනවා වගේ ලුණු දෙය දාපු ඇටේ දෙහි ඇටේ තැම්බිලා තිනා වගේ අච්චාර දාපු රතු ලුණු ගෙඩියේ විනාකිරේ තැම්බිලා තිනා වගේ අපේ ආකල්ප ටික සේර මේ සංඥාවකට හිර වෙලා කවුරු හරි කිව්වොත් එහෙම උඹ ගෑණියක් වන්න බ මිනිස්සෙක් කියලා අහ බෑ බෑ මිනිස්සෙක් කොහෙද මං ගෑණියා දැන් ඔබ පුරුෂයෙක් වුණාට ඔබ මිනිස්සෙක් කිව්වට ඒ මනුස්සකම පැත්තක ඕනේ නැහැ පුරුෂත්වයට කටයුතු ඉතින් ඊට පස්සේ උඹ දෙමළේ, උඹ සිංහලේ, උඹ බුද්ධ අහංකාරයක්, උඹ නොවේ. අම්බෝ මොනතර රණ්ඩුවක්ද තියෙන්නේ? මේ මේ මිනිසුත් එක්ක ගත කරනකොට ගෑවිච්ච, පිටින් ගෑවිච්ච මලකඩක්. කහටක්. ගුණක්. හිතන්නේ කවදාවත් ඒක අරහා දැකලා අපිට මනුස්සකම දකින්න පුළුවන් කියලා. මාගේ සරුවච්චන් වහන්සේ කවදාකවත් මනුස්සකම නොදකරියේ නෑ එකම මිනිසෙක් කොරෙක් දැක්කත් පිලෙක් දැක්කත් දුර්ලභ මිනිහෙක් දැක්කත් ඥානවන්තයෙක් දැක්කත් මුඛා දැක්කත් උනන් දකින මේ මිනිස්සෙක් කියන එක. නමුත් අපි කොච්චර තත්ත්වගත වෙලා තියෙනවද කියනවා මේ වේදනා සංඥා චෛතසික අනුව වේදනා අනුව මේ අපෝසතා මෙයා දුක්පතයි කියලා දකිනකොටම මහා බුදුමාකාර අකල්පති කරගන්නවා. මේ සංඥාවල් දිගේ අපි Tamange සංඥාවත් කරගන්න උත්සාහ කරන අතර උද්දීන්දර හැඳ වෙනකන් රණ්ඩුව තියෙන්නේ මේක මේක මේ හුදු පිටින් ගාපු සායමක් බව මේ වාහනේ පේන්ට් එක වගේ බව දන්නේ නැතුව මේක නිට්යයි මේක සුඛයි මේක සුභයි කියාගෙන කටයුතු කරන නිසා පොඩ්ඩක් කය හෙල්ලෙනකොට පොඩ්ඩක් ඉන්ජන චංචල එනකොට පොඩ්ඩක් හිත හෙල්ලෙනකොට දුවගෙන යනවා මේක සුභ සංඥාවක්ද මේක අසුභ සංඥාවක්ද මේක හරි දෙයක්ද මේක වැරදි දෙයක්ද කියලා තාමත් කතා කරන සංඥා හරහා මේ සංඥාව කියලා කියන්නේ නිකම් මේ වතුරක උඩ කැළඹෙන තිය රැල්ලක් වගේ කියන එකක් දන්නේ නැහැ. නිසා මෙතෙන් එනකොට භාවනා තන්නේ කර පෞෂත්වයට අත දානවා. එත්තිකල් සංසාරේ ගినాවු රුචි අරුචිකන් නැවත සලකා බලනවා මොන කුණු කන්දලයක්ද මේ ණයට ගත්ත දෙයකට නේද මේ අයිතිවාසිකම් සටන් කරන්න හදන්නේ ඇයි ඒ වෙනුවට මනුස්සකම ගත්තාම මොකද වෙන්නේ කියලා. බුදුමාකාර හිතේ පළල් භාවයක් එන්න පටන් අර ගන්නවා. අපි මේ පටු දෙයකට රණ්ඩු කරන්න කරන්න මනුස්සකම නැති වෙනවා. මනුස්සකම අපි රණ්ඩු කරන දෙයක් නෑ. ඒක නිතරම ජයක් අපිට තියෙන්නේ. ඒ ඇතුළ තුළ ඥානකම තිබිච්චාය, පිරිමකම තිබිච්චාන. මනුස්සකම තියෙනවනේ. ඒතර කාපිරියා වුණත්, දෙමලා වුණත්, මුස්ලිම් මිනිසයා වුණත්, මොන මිනිසයා වුණත් ඒ මිනිසුගේ මත මොනවා වුණත් මනුස්සකම තියෙනවා. එතකොට තමයි තේරෙන පටන් ගන්න අපි කොච්චර මතවාදීද කොච්චරක් මේ ලුණු දෙයි දාපු දෙයි ගෙඩියක ඇටයක් වගේ මත් වෙලාද මේක ඉන්නේ කියන එක. නමුත් ඒකට බුදුරජාණන්සේ කවදාකවත් නිග්‍රහ කරන්නේ නැහැ. උනාසි කියන මමත් උතන තමයි හිටියේ. මම දැක්ක මේක පිටින් ගාපු සායමක් බව. දැන් ඊට පස්සේ මාව ආයෙමත් කරන්න කාටවත් බෑ. ඒ සංඥාට මම අහුවෙන්නේ නැහැ කියලා ඒ යෝගාවචරයට ඒ වේදනා චෛතසිකය එහෙම නැත්නම් ඒ සංඥා චෛතසිකත් එක්ක වැඩ කරන්න ගියාම සම්පූර්ණ යකඩ භාණ්ඩයක් කරන කෝවේ දාලා උණු කරලා ආයෙ වැක්කිරුවා. එතන සාමාන්‍ය වචනෙන් කියනවා කාක් ගහනකොට කුට්ට මනලා අලුත් අතක් හම්බුනවා. හැමදාම අලුත් වෙනවා. හැම වෙලාවෙම තත්තිරියක් වෙනවා. අර ගත්ත ලෙඩ දිගේ, ගත්ත ආකල්ප දිගේ, ගත්ත නාකිකම දිගේ ඉදිරියට යන්නේ. යන්න ඕනේ නැහැ. එන හැම චිත්තක්ෂණයක්ම අලුත්. නමුත් මේ සංග්ලාස් දෙකක් දාගත්ත මිනිස්සු නැත්නම් අවු කණ්ණාඩි දෙකක් දාගත්ත මිනිස්සු දකින්නෙම දේවල් සියලු දේ අන්ධකාරයටනේ. ජෙන්සෙටේ පායන වෙලාවත් පේන්නේ මන් දාරපා. මේක ගැලෙව්වට පස්සේ හොන්න ලෝකේ ස්වරූපය පේනවා. එතකොට පේනවා මෙතෙක් කල් අපි මේ උපැස්සියලක් පළඳගෙන හිටියේ කවුදෝ කවුදෝ විසින් අපේ වැඩිහිටියෝ මේක හරි කියපු දේවල් හරි කියන්න පුරුදු වෙලා තියෙනවා. මේක වැරදි කියන පටන් ගන්න වැරදි තමයි. මේක සුභයි කිව්වොත් සුභයි. අසුභයි කිව්වොත් අසුභයි. ප්‍රශ්නයක් නෑ. ඒක ලෝකේ අවතුම් පැවතුම් වල ප්‍රශ්න නෑ. මේකේ මොකද්ද මේකේ තියෙන නයිසાર્ගික හොඳේ? මේකේ තියෙන නයිසાર્ගික වැරද්ද මොකද්ද? මේකේ නයිසાર્ගික සුභේ මොකද්ද? එහෙම මොකක්වත් නෑ. එහෙම මොකක්වත් නෑ මේ ලෝකේ. ඉතින් ගියාට පස්සේ නිසා මේ සදාචාරවාදීන්ද එහෙම නැත්නම් මූලධර්මවාදීන්ද නයින්ද අඳුගල මිරිකුවා කූඩල්ලට ලුණු ගැහුවා වගේ බුදුමාකාර අමාරු තැනකටපත් වෙනවා. නිකන් අහිංසක යෝගාවචරයට නිකන් නියතමානී යෝගාවචරයට බුදුන් අදාහගෙන ඉන යෝගාවචර කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුන් පිළිබඳ විශ්වාසය තියෙනවා. තමන් ගැන පෙත පිළිබඳව ලොකු සද්ධාාවක් තියෙනවා. ඉතින් ඒව දැනගන්න මේ ඕනම දෙයක් මම කැප කරනවා. මට එන්නේ එන්නේ එන්නේ ධර්මයේ පිරිසුදුවක් තියෙනවා. ඉතින් මේකෙදි මේ මග්ගා මග්ග ඥාන දර්ශක විසුද්ධිය කියලා මේ විසුද්ධි වරෙන් 6 වෙනි විසුද්ධියට වගේපත් වෙන්න ඕනේ මේ වගේ තැනට යන්න. බෝධිපාක්ෂික ධර්ම දිගේ යනවනම් සතර සතිපට්ඨාන සතර සම්මා ප්‍රධාන වීර්ය සතර ඍද්ධිපාද සතර පංච බල පංච ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය පංච බල කියලා ඒ ඒ කට්ට තේරම පණින්න වෙනවා සතිය වුණත් පුදුමාකාර මට්ටම් වලින් ඔප්නැන් වෙන්න වෙනවා පන්නරේ හිටින්න වෙනවා ඒ පන්නරේ කොච්චර හිටිනවද කියනවනම් ඒ විදිහට මේ <clears throat> වේදනා සංඥා කියන චෛසික දෙක වැටහෙනකොට ඒ මිනිස්සයා සතිය තිබුණයි කිව්වත් සතිය කැඩුණයි කිව්වත් හිත සලා ගන්නවා. ශ්‍රද්ධාව තිබුණයි කිව්වත් ශ්‍රද්ධාව නැති උණයි කිව්වත් හිත සලා ගන්නවා. වීරිය තිබුණයි කිව්වත් නිදිමතාවයි කිව්වත් හිත සලා ගන්නවා. මට හොඳට සමාධිය තියෙනවා කිව්වත් සමාධිය නැහැ කිව්වත් හිත සලා ගන්නවා. මම අම්මු මෝඩයයි කියලා කිව්වත් මං ඉතාම කුශාග්‍ර බුද්ධිමත් කිව්වත් හිත සලා ගන්නෑ. එයා දන්නවා ශ්‍රද්ධාව ඇති නැති ભેදෙට හිත සැලෙනවා නම් ඒ නිසා තමයි මේ කය සැලෙන්නේ. වීර්ය සහ නිදිමත අතර තියෙන දේවල්ට බය වෙලා සැලෙනවා නම් හිත සැලෙනවා. සතිය තියෙනව නැහැ කියන ભેදෙට හිත සැලෙනවා නම් කයත් සැලෙනවා හිතත් සැලෙනවා. සමාධිය හොඳට තියෙන වෙලාව හොඳයි නැති වෙලාව හොඳ නැහැ කියලා සැලෙනවනම් කය හිත සැලෙනවා. මම දැන් හොඳට ප්‍රඥාවන්තයි මම දැන් අමු මොඩයයි කියලා හිතන දෙකට වෙනසක් දකින්නවනම් කය හිත සැලෙනවා. මිනිසා බුදු ජනසේ සාමාන්‍ය බෞද්ධයර තේරෙන විදිහට කියලා තියෙනවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන එක තමයි නිවනට කිට්ටු අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන මිනිහට කියන්නේ කුප්පයයි කියලා. කිප්පෙන මිනිහයි කියලා. අපි යන්නේ කුප්ප ධාතුවේ ඉඳලා අකුප්පා ධාතුවට යනවා. ඉතින් ඒ මනුස්සය කවදාකවත් මට භාවනාව හරි ගියා කියලා සතුටු වෙන්නෙත් නැහැ. වැරදුනා කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. යා දන්නවා හොඳ නම් හොඳ බව දන්නවා. නරක නම් නරක බව දන්නවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? දැන් භාවනාව නරක වුණාට හෙට හරියන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම තියෙනවනේ. ඕනනම් ආයෙ හෙට ගන්නවා. හරි ගියා වගේම තමයි දන්නවා හෙට වරදින්නත් තියෙන ඉඩත් ඒ තරමටම තියෙනවා. බලන්න මොන තරම් ඒ සංඥාචෛසික දෙක සංඥා වේදනා චෛසික දෙක අඳුරගත්තට පස්සේ ඒ මනසට හම්බ වෙන මේ ඊට ප්‍රස්තාව සංසාරෙට එක සැරයි කරන්නේ. ඒ තරම්ම වෙනසක් ඒක ඇති කරනවා මේ දෙක නොදැනීම නිසා තමයි අපි මේ අල්ලාගත්ත දේ මම හොඳයි කියන දේ හොඳයි කියාගෙන <clears throat> මම හොඳයි කියන දේ අනිත් එක නා කිව්වේ නැත්නම් එමස හතුරෙක් කියලා මම හොඳයි දේ කියනවනම් එයා මිතුරෙක් කරගෙන ඉතින් මේක ඇතුලේ පුදුමාකාර නාටකමක් අපි දන්නේ මේ අපි නාඩගමකට ඇඳලා ඉන්න බව භූමිකාවක් රඟපාන බව දන්න අපි ඒක සත්‍ය කරගෙන ජීවි. ඒ මොකක්වත් නිසා නෙවෙයි මේ සංඥා චෛතසිකය නිසා. අනේ එදාට ඒ යෝගාවචරට ඒ වේදනා සංඥා දෙක පිළිබඳව තියෙන හෝල්මන මායාකාරී බව ඒ කියන චපලකම වංචනික බව දැක්කට පස්සේ අපි දවසේ පැය කීයක් මේ සංඥා චේතනා වේදනා චෛසික දෙක පෝෂණය කරන්න ගත කරනවාද කියලා කල්පනා වෙන්න පටන් ගන්නවා. සුඛ වේදනා ලබනද සුඛෝපභෝගී බව ලබනද සේවාවල් නෙමෙයි අතිකාල සේවාවල් කරනවා අපි. ඒක ලැබපු කට්ටිය පොහසත් කියලා බොහෝම උසස් කළ සලකනවා. නමුත් ඒ ඔක්කොම පරිබාහිර සැපසොපක් මිස ඇතුළතින් හිත හදාගත්තේ නැත්නම් මේ කිසිම සුඛෝභෝගී ගැති සුඛෝභෝගීත්‍යක් නැහැ. නිසා ਸਰවඥාන්සේ කියන්නේ ඔක්කොමත් හරි හිත හදාගත්තොත්. ඒක තේරුම් ගත්තොත්. මේ මිනිස්සයා පොළොව මට්ටම් කරන්න යන එකක් නෑ. ලෝකේ සමතලා කරන්න යන එකක් නෑ. සෙරප්පු දෙකක් දමා ගන්න. රට වට කර රට බඳින්න යන්න කට වට කර රට බඳගෙන ඉන්න. මෙතන වෙන්න ප්‍රශ්නයක් නැහැ. මේක වෙලා තින්නේ මේම අපි රට වට කර කට වට බඳිනවා තමයි කට පරිචయం කරන්න බෑ. ලෝකෙ ඔක්කොටම හංගෙලන්න හදනවා කකුලේ කප්පු වෙනිනවා කියලා බෑ කකුල් දෙක සෙරපි දාගන්න නැහැ. ආනියක බොහෝම සරල වැඩක්. එක මිනිස්සෙක් වල මට පුළුවන් කියලා ඊර වහන්න දෙයිලෙල්ල කියලා. ඉතින් කවුද විශ්වාස කරන්නේ? ඉර වහන්න පුළුවන් දෙහිලිල්ල. ඊට පස්සේ අර මංසරි කොල්ල දෙහිලිල්ල කරන්නේ කැංගිල්ල එක ඇහක් වහගෙන අනික් අයට දෙහිලිල්ල අල්ලන්නේ කියලා තු ඉර වහිනවා කිව්වා. බොහොම ලේසි වැඩේ. ඉර වහන්න ගිහිල්ලා ඔකට දලක් කියලා ලරේ මේ කරන්න ගියා නම් එම බොහොම දුර ගමනක් යන්නේ. ඇහ වහගෙන එක ඇහක් වහගෙන අනික් අයට දෙහිලිල්ල අල්ලපුවා මේක වැහෙනවා. මේක කෙලස් ඇති වෙන්නේත් ওই තාලෙටමයි කෙලස් නැති වෙන්නේත් ওই තාලෙටමයි. ඒකට යනකොට ඔය චිත්ත සංඛාර හිතේ තියෙන මේ සංස්කාර කොටස එනකොට අර කාය සංස්කාර නතර කරාට එක වෙලාවක අර කය විශ්ෙන්න වගේ හිත පුදුම වේදනා ශබ්ද වැඩි වෙන්න පටන් ගන්නවා. සංඥා සංඥා කිව්වම নানা ආකාර රූප වෙනවා. নানা ආකාර ගඳ සුවඳ වගේ. নানা ආකාර රස එනවා. নানা ආකාර දේවල් භාවනාවේදී එනවා මම හීනෙකද ඉන්නේ නැද්ද කියලා අල්ලන්න බැරුව යනවා. ඉතින් යෝගාවචරය හරි අමාරුකට වැටෙනවා. ඇත්තටම කියනවනම් ඒ සංඥා වේදනා චෛතසිකත් එක්ක වැඩ කරන වෙලාවේදී සීලේ නැත්තම් අන්තිම භයානක තත්ත්වයකටපත් වෙනවා. ඊට සෑහෙන සාතිකයක් තියෙන්න ඕනේ. මම ඉන්න පදනමක් තියෙනවට සීලයක් තියෙනවා කියලා. ශ්‍රද්ධාවක් තියෙනකොට මම බුදුන් අදහගෙන යන්නේ කියලා. මේ ශ්‍රද්ධා සීල නැති කෙනාට වේදනා චෛතසික සංඥා චෛතසිකත් එක්ක වැඩ කරන්න ගියාම බුද්ධම සහලවන ගතියක් වෙනවා. දුමාකාර ඇවිසිලි වගේ ඇවිසිලි. ඒක නිසා එක පැත්තකින් ඇත්ත සීලේ නැතුව සද්ධා නැතුව භාවනා කරන ගමන් පිස්සු හැදෙනවා කියන්නේ. කියන්නේම නෙවෙයි භාවනා කළ පිස්සු හැදෙනවා කියන්නේ. බලනකොට පිස්සේ භාවනා කළා කියන්නේ. සීලේ නැතුව භාවනා කරනවා කියන්නේ පිස්සේ තමයි. සද්ධා නැතුව භාවනා කරන හදනවා කියන්නේ පිස්සේ තමයි. ඒ නිසා අපි ලොකු සංජින්න කාලේ මේක මේ පිස්සු හැදලා භාවනා කරන එක නෙවෙයි. භාවනා කළ පිස්සු හැදෙන එක නෙවෙයි තියෙන්නේ මේ පිස්සු ගොඩක් මේ කාලේ භාවනා කරනවා. මොකද මේ භාවනා මධ්‍යස්ථාන ලේසි බීසන්න පිස්සු කෙලින්ද. නිකන් කන්න දෙනවා ගහක් වලටලා ඉන්නකන තියෙන ඒ හැම භාවනා මධ්‍යස්ථාන පිස්සෙදෙනෙක් ඉන්නේ. බැලු බැලමට වෙන්නේ භාවනා කරලා පිස්සු යනවා කියලා. මේ චෛතසික දිකට යනකොට ඕනම කෙනෙකුට ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. මම ඉන්නේ හීනකද මම ඉන්නේ ඇත්තද මම ඉන්නේ හිතලුවකද මම ඉන්නේ ප්‍රත්‍යක්ෂයේද කියන ওই සීමා පව කඩලා ඊට පස්සේ ඒක ඒක පුරුදු කරගත්තා ඒක හුරු කරගත්තාට පස්සේ ඒක සිද්ධි කරගත්තාට පස්සේ පේනවා මේක කොහොමද අම්මට කියලා දෙන්නේ මේක කොහොමද දරුවෙකුට කියලා දෙන්නේ මේක කොහොමද යාළුවෙකුට කියලා දෙන්නේ ඒ කට්ටිය කොච්චර පෙළගැස්මක් හැදිලා ඉන්න ඕනද සීලක ඉඳගෙන භාවනා කරලා කය තැම්පත් කරගෙන මේ බණ අහලා ඉතින්ද එනවා මිසක් මේ දායාදයක් වශයෙන් මේක දෙන්න බුදු රජාණන් වහන්සේ පමණක් අවුරුදු 15ක් ළඟ තියාන රාහුල පුංචි අහම්රණ බණ කිව්වා යශෝදරාවට වෙනම උත්සාහ කරා. සුද්ධෝදන රජුන්ට වෙනම උත්සාහ කරා. ඒ කට්ටිය මෝරලා එනකම් බෑ. බණේ කිව්වට චූල රාහුල වාද සූත්‍රේ මහා රාහුල වාද සූත්‍රේ අම්බලට්ටික රාහුල වාද සූත්‍රේ ළඟට ගිහිල්ලා රාහුල කුමාර ළඟට ගෙනල්ලා එක එක අල්ලගෙන කියලා දුන්නා තමන්ගේ මෙන්න තියෙන සේවයේ වශයෙන්. නමුත් එයා වුරුදු 15 7 දී පැවිදි වෙච්ච පුංචි කොල්ලා. අවුරුදු 21 වෙනකම් බැරි වුණා රහත් වෙන්න. ඉතින් මේකයි දෙන්න තියෙන දායාද දෙනවනම් අපි අපේ ඥාතියෙකුට අපි අපේ කිට්ටුවන්තියෙකුට අපි දෙන්නේ මොනවා සල්ලි දෙනවා ඌ විනාශයි. ඊවල් ඊට කරන් දෙනවා පරණ පෙට්‍රල් ලාම්පුවක් කරන් දෙන්නේ ඊට වැඩිය හොඳයි. කැඩිච්ච මොඩියුස් මයින්ඩරයක් කරන් දෙන්නේ ඊට වැඩිය හොඳයි. ඌ හැමදාම ඒක හිර වෙලා ඉවරයි. ඔය වස්තුව දෙනවා වගේ දරුවෝ නාස්ති කරන දෙයක් නැහැ. ඔය ළඟදිත් උදාහරණ දෙන්නෙකුට කොළම කරදර වෙලා තියෙන්නේ වස්තුව රැකලා තමයි. වැඩි වෙන්න වැඩි වෙන්න බයයි. ඉදාට තේරෙන්න පටන් ගන්නවා අපිට දුක දුන්නේ කවුරුවක්වත් නෙවෙයි Tamangeම තකතිරුකමයි. මේක මගේ වචනෙන් කියනකොට මිනිස්සු මට බයිනවා ඉල්ලගෙන කරන පරිප්පුවක් මේකදී. ඇදගෙන නාන නෑමනක් තියෙන ගැඹුරු ඉඳකින් ඇදගෙන නානවා කක්කා. ඉගල කියනවා ගඳයි කියලා. කවුරක්වත් ගන්න නැහැ මේ තමන්ම ඉල්ලගෙන තමන්ම මේ සංඥාවල් ටිකක් ඔළුවේ දාන තවදෝ වේදනා ටිකක් ඔළුවේ දාගෙන ඉතින් ළඟ ඉන්න මිනිස්සු එක්ක රණ්ඩු කර කර හිටියට ඒකේ සුද්ධිය ඒකේ පිරිසුදු ඇති කරන්න ඉස්පාසු නැහැ ඉස්පාසු තිබුණත් පින්වත් මේක හරි අමාරුයි නිත යන්නේක එකක් ඒ හරි දැක්ම ඇති කරන එක එකක් එතන සද්ධාව එකක් සීල එකක් ඒ පෙත නැතුව මනාකොට වඩන දානාපානේ මිස දැන් ආවට ගියාට හුස්ම ගත්තට මේක හරියන්නේ නැහැ. කිසිේ නමුත් මේක වුණොත් මේක සිද්ධ වුණොත් එක සැරේ සංසාරයට වෙන්න ඕනේ. මේ Taman ඉන්නේ මායාවක බව. මේ ඉන්නේ හීනක බව තේරුම් ගත්තට පස්සේ මේ මනසට කොච්චර කිව්වත් මේක ඇත්තක් කියලා මෝනිච්චාවට ඕ කියයි නමුත් මේ මනස දන්නා මේක හැම හීනයක් කියන. ඒ නිසා ඒ බුදුම මට බණ භාවනා කරන පිය ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් තනියම භාවනා කරන්න වටින්නේ අඩු ගන්න මෙතෙන් යනකම්වත් ඥානේ පෑදුනාට පස්සේ තමයි. ඊට පස්සේ ඊට ඉස්සලා ගිහිලා කෙරුවොත් ඒ මනුස්සයා යන්නේ පුරුදු සංඥාවල් ටික අරගෙන තමයි. පුරුදු වේදනා ටික අරගෙන තමයි මේ මනුස්සයා ඕන වෙලාවක ඕන කෙනෙකුට රවට්ටන්න පුළුවන්. මේ මේවා සංඥා මේවා වේදනා බව දන්නෝ නැහැ. කයි රැවටෙයි. ඔය ටික වේලාවක් ගිහිල්ලා ප්‍රත්‍යක්ෂයට වැටෙනවා. ඒ නිසා මේ මට්ටමට වැටෙනකම් භාවනා කරනවා කියන එක ඒක ලොකු භාවනා ජීවිතය හරි වැදගත් නැහැ. ඒ අනුව තමයි තේරෙන පටන් ගන්නවා. Tamange හිත තිත පාන් කැල්ලක් වගේ එකක් නම් එළිය තිබ්බ ගමන් විස බීජ උරාගෙන පුස් කරනවා. මේ පාංකල හොඳට වේලා ටෝස් කරලා තිබ්බොත් එච්චර ඉක්මනට පුස් කරන්නේ. පාතේ විස බීජ ඒ තරමටම තියෙනවා නැත්නම් උරා ගන්නවා. ඒ නිසා අපි හිත හදා ගන්න ඕනේ පරිසරයේ කෙච්චර කෙලෙසලා තිබුණත් ඒවත් එක ගැටෙන්න ඕන කමක් නැහැ. අපේ හිතට කෙලෙස් ගැටෙන්නේ හිත කෙලෙස් වලින් තනන් තමයි. මේක වියලා තබා ගැනීමට කියනවා ආතාප වීර්ය කියලා. හොඳට පුච්චලා මම ටෝස් කරලා තියාගත්තා නම් සෑහෙන කාලයක් තියාගතයි. ඉතින් ඒ පාන් ටෝස් කරන තැන තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. භාවනා මධ්‍යස්ථාන තමයි ඔය ටෝස් කරලා දෙන්නේ. ඉතින් කට්ටිය කියනවා රස්නිය වැඩි බෑ මට මට එයා කන්ඩිෂන් දාලා ටෝස් කරලා දෙන්න බැරිද කියලා. ඒ නැත්නම් ආන මේ අයිස් බදලා දෙන්න බැරිද කියලා. කරන්න බෑ ඉතින් ටෝස් කරනවා නම් ඉතින් වත් කරන්න තමයි තියෙන්නේ වෙන මොනවා. ඒකට අර තියෙන දුම බුක් බුක් ගාලා පිට වෙනවා කෝච්චින් යනවා. ඉතින් ඒකට සීතල වෙන්නයි රස්නේ වෙන්නයි ගියාම ගමන වෙන්නේ. ඒ නිසා කවදා හරි ඒ ධර්මයේ ස්වභාවය තමයි ඒ තමන් ඉතින් භාවනා කරන එනකොට මේ කය, මේ ජීවිතය, මේ රුචි අරුචිකම්, මේ පෞරුෂත්ව සේරම කැපකරන්න ලෑස්ති. ධනං අංගං ධනං ජීවිතං ചാපි තබ්බං ධනෝ නරෝ ඡජේ ධම්ම මනුසරණ. අර මෙතෙක් කල රැකගෙන හිටිය පොදි ආශාවල් රුචි අරුචිකම් ඕනම දෙයක් කැප කරන්න පුළුවන් තරමට මේක ධර්ම ගෞරවයක් ඇති වෙනවා. බුදුහාමුදුර කරේ කරේ ධර්මයේ කරේ සංඝයාය කරේ සීලයේ කරේ බුදුමාහාකාර ගෞරවයක් වෙන වෙලාවට උදේ පාන්දර නැගිලා කට දාපු කුණු කෙල ටිකක් අහක දානවා වගේ මේ මෙතෙක් රැකගත්ත දේවල් සේරම හලන්න පුළුවන් තැනකට එනවා ආයාසයෙන් කරන්න වෙන්නේ. ඒක ආයාසයෙන් කරන එක නෙවෙයි gediyak කරනාට පස්සේ නැට්ටේ වැඩ. ඒකේ gediy ඉදිච්චාම හැටි. මේ කරගෙන යන්නේ මේ වැඩේටයි අපි. මේ වැඩේ කරනකොට ඒ ගොරෝසු දැනලා සියුම් වේගන යනකොට හිත චපල ස්වරූපේ වංචනික ස්වරූපයෙන් මේ මා මේ මෝරණ ගමන බාධා කරනවා. සමහරුන්ට තමගේ දැනුමත් ඒ බාධාවට හේතු වෙනවා. හැම මේ ලෝකෙම තියෙන පෝසත්කමක්, තරුණකමක්, දැනුවත්කමක්, ශපෝසත් ඔක්කොම මේ ගමනට බාධා කරන්න ඉඩ තියෙනවා දන්නේ. නැත්නම් මේ ධර්ම ගෞරවය කියන තනි වචනේ මේ සේරම කපනවා. ධර්ම ගෞරවය ඉස්සරහා මේ තියෙන සාන්තික භෞතික දැනුම අපිට පාවා දෙනවා. ධර්ම ගෞරවය ඉස්සලා අපිට තියෙන දැනුවත්කම්, කුලවත්කම්, තරුණකම්, නිරෝගීකම් ඔක්කොම පාවා දෙන්න පුළුවන්. නමුත් ධර්ම ගෞරවය ගන්න බෑ භාවනා ක්‍රමයකින් අර. ඉnde ඉnde ඉnde ඉnde Tamanට වැටහෙනවා නම් එහෙම ත්‍රිවිධ රත්නයේ කෙරේ සීලය පිළිබඳව තමන් පිළිබඳව ඇතුලෙන් එන විශ්වාසය ඒකෙන් තමන් අරගෙන යන මේ ආනාපාන වෙනදා නොදැක්ක පැතිකඩ මම දවසින් දවස දකින්නයි කියලා අනිවාර්යයෙන්ම ওই ධර්ම කවුරු වෙනවා කෙනෙක්ගේ ධර්ම ගෞරවය Tamanට ළඟා කර ගැනීම දෙවැන්නේකට කොන විදියෙන්වත් බාධා කරන්න බෑ. අපි ඔබරුවට නිකන් මේ චෝදනා කරන්න හැදුවට ඒ පාරදී Tamanට අවශ්‍ය කෙනේ ධර්ම ගෞරවය ළඟා කර ගැනීම, ආනාපානෙ කිට්ටු කර ගැනීම, එහෙම නැත්නම් මේ manussකම ඉස්සර කර ගන්නවා කියන එකට කොච්චර මිනිස්සු හදිකම් කරන්න ගියාට ධර්මෙ හරි බලවත්. නිසා බුද්ධ ජානන්සේ සඳහන් කර තිනවා නොකිය කියලා මේ කෙලස් විශාල බලමුළු වශයෙන් සේනා වශයෙන් හිටියට අවසාන දිනන්නේ කුසලයමයි. අවසාන දිනන්නේ කුසලයමයි. අපිට තාම සැකයි ඒක. ඒ නිසා බුදුජාන විශ්ේ දේශනා කරා කාල් මාක්ස්මත් කිව්වා හැම කෙනෙක්ම කිව්වා මනුෂ්‍ය ස්වභාවයෙන්ම හොඳයි. මේ ආගන්තුක කෙලෙස් නිසායි නවුත් වෙලා තියෙන්නේ. නරක වෙලා පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිටං. ඉතින් මේ ආගන්තුක පැමිණිල උපක්ලේශ ටික අදහන්න ගත්තොත් මුළු එකම කෙලෙසේ. මේ කෙලෙස් ආගන්තුකයි ස්වභාවය හොඳයි මම ස්වභාවය අදහනවා කියනනම් ආනාපාන තමයි දිගට යන්නේ. නැත්නම් සතිය තමයි දිගට යන්නේ. අන්නේ වෙනස මේ කෙලෙස් අදහගෙන වෙන බාධාවල් ගැන කතා කර කර බාධා කරපු අයට බැන බැන මේ කෙලෙස් පෝෂණය කෙරුවා වෙනුවට මේ ඔක්කොම කරදර ආශ්‍රය මට ආනාපාන වෙන්දට වෙඩි ටිකක් වෙලා ඉන්න පුළුවන්නේ. ආනාපාන විස්තර වෙන්දට වෙඩි දකින්නවනේ කියන මේ හොඳ පැත්ත විතරක් අදහන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාචර තේරෙනවා මයෝනිසමනසිකාරය තිබුණ හිත දැන් නම් ටික ටික යෝනිසමනසිකාරයට එනවා. මිත්‍යා දෘෂ්ටියේ තිබුණ හිත දැන් නම් ටික ටික සම්මාදිට්ඨියට එනවයි කියලා අපි හිතුවේ නම් හිත උප්පැන්න සාතිකේ බුද්ධහක කියනකොට අපි සම්මාදිට්ඨිකයි කියලා. ඒත් භාවනා කරගෙන යනකොට තමයි තේරෙන්නේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. එදාට තේරෙනවා මේක කාටවත් කියලා දෙන්න බැරි තරම් ගැඹුරක් තියෙනවා. ඒකට තමයි මේ පෙත මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ. අන්න ඒකට තමයි නමුත් ඊට ඉස්සෙල්ලා මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගැනීමේදී මේ සංඥාව සහ වේදනා කියන චෛතසික දෙක බොහෝමත්ම සමීපව වැඩ කටයුතු කරනවා මේකට අත තියන්න බටහිර මානසික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පුදුම බයයි. හැකියාවක් එන්නේත් නැහැ ඒගොල්ලන්ට කපට එන්නේ මේ චෛසික ගැන කතා අදහසක. මොකද ඒගොල්ලෝ කොච්චරක්වත් මේ වේදනාව නෙවෙයි බලන්න හදන්නේ සැප හොයන යන ගමනක තියෙන්නේ. සංඥා වෙනුවට ඒගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන ජනමාධ්‍ය හරහා සංඥාව ප්‍රචාරය කරනවා. සංඥාව සැක කරන්නේ නැහැ සංඥාව කෙලේශයක් බව දන්නේ නැහැ. ඒ නිසායි අපිට කැලේට යන්න හැලෙන්නේ අපිට සංඥා අවුල් කරන ගතියක් නැහැ කාම සංඥා ගැන දෙන්නේ ඒ නිසා එහෙම කරලා ආනාපානේ කරගෙන කරගෙන යනකොට සංඥා වේදනා වලින් මුත් වෙන කම්පන චංචල නතර කරගත්තොත් අර කාය ඉන්ජන නතර කරගත්තා වගේ ඊට ඉතාම ගැඹුරු සංහිඳියාවට යනවා ඊට පස්සේ තමයි යෝගාවචරය චිත්තානපස්සනාව කියලා මේ නාම ධර්ම පිළිබඳව අප්පගේ බූදලයට යන දරුවෙක් වගේ බුද්ධියට සීන කරගන්න පුළුවන් වෙන්නේ මේ චිත්ත භාවනාව මේ වේදනානුපස්සනාවේ ඇති වෙන පරිචය අනුව තමයි අත්දැකීම අනුව තමයි නිසා පස්සම් බයං කාය සංඛාරං කියන විදිහට මේ වේදනා චන්නා චෛසික දෙකේ මොන පටලැවිලි මොන අවුල් මොන ගැස්සිලි මොන චංචල ගති කම්පන ගති ආවත් නොසැලෙන මනසකි උපේක්ෂාවෙන් කටයුතු කරොත් වේදනානුපස්සන ඉවුණාට පස්සේ ඊගාවට පටන් අරගන්නේ චිත්ත පරිසංවේදී අසසි සාමීති සික්කති චිත්ත පරිසංවේදී පස්ස සීසාමේ සීකති අන්න යාට එතකොට මේ හිතේ ස්වභාවය විශේෂයෙන්ම කෙලස් දුරු වෙච්ච හිතක ස්වභාවය නිවන් දකින්න ඉස්සර වෙලා දැක ගන්න. ඉතින් අද මේ වෙනකොට අපි පැය කමාර කරන කාලයක් කරගෙන තියෙන නිසා අද ධර්ම දේශනාව මම මෙතන නැත කරනවා. අපි හෙට ඉඳලා බලමු කොහොමද මේ විදිහට මේ චිත්තානුපස්සනාව ඒ කටයුතු කරනකොට මේ අපි කරගෙන ගිය ආනාපාන කොච්චරක් අපට අත් උදව් දෙනවද කියලා ඉතින් මේ තාක් කරගෙන යෑමෙන් යෑමේදී අපට යම් කිසි කෙනෙක් යම් ආකාරයකට අනුග්‍රහ කරලා තියෙනවා නම් පෙනී නොපෙනී සිට ඒ සියලු දෙනාටම අපි අනුමೋದනා ශීර්ෂයේ මුදිතා ශීර්ෂයෙන් ස්තුති කරන්න ඕනේ අපි මේ ගමනට දැන නොදැන විශාල පිරිසක් සංවිධානයේ උදව් කරා ඒ සියලු දෙනාටම මේ පිං අත්පත් වේවා කියලා ඒ වගේම අපි මෙතෙන් එනකම් විශාල අපේ ඥාති පරිවර්තයක් පිරිසක් අපි උසවා තබලා තියෙනවා. ඒ ශිරු දෙනාටමත් මේ වගේ අපි යන ගමනේ ලැබෙන මේ ධර්ම ගෞරවය, ධර්මමය ප්‍රීතිය පහළ වෙනවනම් ඒක තමයි අපිට දෙන්න තියෙන ලොකුම දේ. අනියත් කොහේ හරි ඉඳලා අපි මේ දකින්න කරන පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අප අපටත් මේ ගන්න ප්‍රයත්නයේ ප්‍රයෝගයේ ප්‍රයෝජනයක් වශයෙන් මේ ජීවිතේදීම ඒ සියලු ධර්මයන්ගේ අවබෝධයෙන් බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාලා ඒ ශාන්ත සුන්දර නිවන පිණිසම මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තියාගනිමු. ඒ අදාසින් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනාවේ නිමාව සටහන්